අවසරයි මේ නාන්ස මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ මතක් කරපු ඒ හඳුන්වා දීමත් එක්ක අදත් ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. ඉඩ ලැබෙන හැටියට වෙන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒකට ඉඩ තියලා කෙසේ නමුත් ලිඛිත ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි රජී මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදියට. අවසරයි පැහැඳුනේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී කකුල් වරන් ඇතුලේ කකුලෙන් පහළ පෙදෙස සිතෙන් මැවි පෙනේ. මීට විනාඩි 5ක් 10ක් ගත වේ. අඩි 30ක් 60ක් යනතුරු හිත පිට නොයයි. මේ අවස්ථාව පරයන්කයට යාමට සුදුසුද? එසේ නොවේ නම් දකුණු හා වම් කකුල් වශයෙන් වෙන වෙනම ඔසවනවා ඉදිරියට යවනවා මුලැමැදාග ගැටෙනවා යයි තවදුරටත් මෙනෙහි කළ යුතුයද? හිතින් කියතොත් පරයන්කයට යා යුතු අවස්ථාව කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. කරුණාකර ප්‍රශ්න තුන වෙත වෙනම ස්වාමීන් වහන්සේට ඉදපත් කරන්න කියලා කියනවා. අන්තිමට ආ ඉතින් පැයක් අපි දීලා තියෙනවා සක්මන් භාවනාව සඳහා ආධුනිකෙක් නම් සාමාන්‍ය කාලසටහනට අනු වැඩ කිරීම තමයි කරන්න ඕනේ. ඉතින් මේවා මේ එක එක දේවල් වෙනස් වෙන එක තමයි සක්මනේ බලන්න ඕනේ. අය මැවිලා පේනවා, වම දකුණු වශයෙන් පේනවා, බරගති සෑල්ලු ගති පේනවා. මේ එකක් දැකලා නතර කරුවයි කියලා කියන්නේ වෙනස් වීමට කැමැතිත් නැහැ, දියුණු වෙන්න කැමැති නැහැ කියලා. නිසා මේ පේන ආකාර පේන සතහන් එක සක්මනක් ඇතුළත වැඩි වැඩියෙන් පේන්න පේන්න සතිය ස්ථාවර වෙනවා නැත්තම් සතිය විවිධාංගීකරණය වෙනවා විවිධ දේවල් අර්ථ කරන්න යනවා ඒ නිසා දීලා තියෙන කාලසටහන දල වශයෙන් සරල වශයෙන් අවංකව කටයුතු කරනවා ප්‍රශ්නේ නැහැ දීලා තියෙන තොරතුරු හොඳයි නමුත් ඒ තොරතුරු හොඳටම මදි තව මේ වගේ සක්මන් කිරීමේදී දැකිය හැකි ඒ සටහන් ආකාරය අතීතාක් මේ අතීතාක් වල සාදර වෙලා ඒ පැය සක්මන් කරන්න ඊට පස්සේ වෙන වැඩවලට හිත යොදන්න නැතුව පුළුවන් තරම් කෙලිම පරියන්කට එන්න පුළුවන් නම් සක්මනේ ලැබෙන ආනිසංශ පරියන්කට ගන්න පුළුවන්. ඒ නිසා කෙටි උත්තරේ තමයි මේ කාලසටහන හැටියට වැඩ කරන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේ ඊයේ පැහැදිලි කළ හිස් බව, ශුන්‍ය බව, ළඟා වූ පසු ආවම අරමුණු වලට හිත නොයවා සමාන අවට අරමුණු වලට හිත නොයවා ඒ දෙස ප්‍රතික්ෂේපයකින් හෝ ඇලීමකින් ලොල් බවකින් තොරව බලා සිටීමේ මෙහිදී මුලදී සිත පිට අරමුණු වලට නොගියමුත් සිරුරින් පිට ඒ ආසන්නයේම පිහිටා තිබුණි. පසුව එය සිරුර උඩුකය ඇතුළට ගතිමි. මේ හිස් බව පැය භාගයක් පමණ බලා සිටන විට මගේ සිරුර මට පාලනය කළ නොහැකිසේ පණ නැති ගතියක් දැනුනි. ශරීරයේ පිටුපසට හා ඉදිරියට වැන්නන ගතියක් දැනුනි. සමහර විට එක විට ගැස්සී පෙර පිහිටුමටම පැමිණෙයි. නමුත් සිත පිට නොයයි. කරුණාකර මෙම தත්ත්වය පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. මේකත් අර නාටකම ඉවර වෙන්නේ ඉස්සල්ලා එක එක ජවනිකා. ඔය එකකවත් නතර වෙන තැනක් නැහැ. එකකවත් විශේෂ පණිවිඩයකුත් නැහැ. මේ විදිහට පාලනය කරගත හැකි තත්ත්වවලදී පාලනය කරගන්න බැරි තත්ත්වවලට යනවා. මාට කම්පන චංචල වැටෙනවා මාට ඉද්ද ගැහුවාගේ හයි වෙන වෙලාවල් එනවා සමහරවිට වැක්කරන වෙලාවල් එනවා ඒ සෑම දෙයක්ම තියේදී සතිය කඩා ගන්න නැතුව මේ එක එකක් මල් මාලාවක් හදන මිනිසෙක් නූලට එක එක මල අමුණනවා වගේ දිගට කරගෙන යන්න ඕනේ මේ මෙව එක එකක් අර්ථකථන දෙනවා වෙනුවට එක එකක් විස්තර විග්‍රහ කරනවා වෙනුවට මේ වගේ පුළුවන් තරම් එකතු වෙන්න ඇරියොත් බාහන හරී ලේසි පරිපූර්ණ කරගන්නේ. ඔය හැමතැනම නතරලා ඇයි එහෙම වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා හදන හැම වෙලාවකම අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් කාලේ නාස්ති වීමක් වෙනවා. මේකට සැකේ කියලා කියනවා. ඉතින් සම මේ වගේ භාවන මධ්‍යස්ථානට ඇවිල්ලා වැඩේ යන්න පටන් ගත්තට පස්සේ අතුරු බාධක බැරියර් දාන්න නැතුව ඒකට එහෙම නිසිනින්ද අඬන එක තමයි සක්මන පිළිබඳවත් පරියංග පිළිබඳවත් මෙහාලා තියෙන ප්‍රශ්න දෙකටම දාලා පොදු සරල උත්තරේ වෙලා තියෙන්නේ මේකට බාධා කරන්න එපා මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා සිදි වෙන්නේ සියල්ලම සිදු වෙන්න ඕන දේවල් අන්න ඒකට අතුරු ආන්තරා කර නැතුව දිගට යන්න හිත දහිතය කරගන්න කියන තමයි දෙන්න තියෙන උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ඉහත කී දෙක පැනේ හිස් බව පැය භාගයකට පමණ පසු සීමාවක් නැතිව යටින් ඉරක් කියලා තියෙනවා සිරුරක හැඩයකින් තොරව පැතිර ගියේය. ඒ తත්වයේද මධ්‍යස්ථව බලා සිටීමේ පිරිසිදු චේතනා කිසිදු චේතනාවක් පළ නොකර පළ කර නොගත්තෙමි. නමුත් එම අවස්ථාවද පරයන්කේ අවසන් කරන තුරුද විනාඩි 20ක් පමණ පැවතිනි. මෙම අවස්ථාව මායාගේ රැවටිලිද එසේ නැතිනම් කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේගේ ශාසන සේවයේ চিරාත් කාලයක් කරගෙන යාමට හැකි වේවායි පතමි. තොරතුරු මදි ඇත්තට මේක අපි රැවටිල්ලක්ද සත්‍යයේද ප්‍රകൃතියේද කියලා දැනගන්න මේ වගේව 7 8 සැරේ 10 12 සැරේ අත්දකින්න ඕනේ අත්දැකීමට බාධාවක් නැහැනේ දැන් ඉඳ ගන්න ඉඳ ගන්න සැරේ අපිට විවිධ සටහන් විවිධ ආකාර විවිධ දේවල් පේනවා ඒක ඒකට හුරු වුණාට පස්සේ ඔය හැම එකක්ම තොර තොර බේර බේර පින්ද පවුද සමතයේද විපස්සනාවද ඉස්සරහට දැන පසර යන්න කියනවා ඔක්කොම ඉන්නේ සබකෝල ගති නිසා අත්දැකීම් මැදි නිසා කෝඩු ගති නිසා. ඉතින් අපි උනන්දු කරවන්නේ මෙව්වට තෙපර වයින් දෙපා පුළුවන් තරම් මේ තොරතුරු එන්න බලන්න. එන්න එන්න අරින්න. මොකද ඔක හැම වෙලාවෙම වෙන එකක් වෙන එකක් නෙවෙයි. එන තොරතුරු තෝරන්න ගියොත් තමයි අපි තොරතුරු වලට මූණට දමලා ගැහුවා වගේ උණු වතුරක් කිරුවා වගේ තොරතුරු එම නතර වෙනවා. එන වෙලාවේදී ඔක්කොටම ඉඩ දෙන්න පුළුවන් නම් ඒකට කියන හොඳ සෙල්ලක්කාර මනසක් හොඳ තරුණ මනසක්. ඒකට බොහොම ඉක්මනයි භාවනා ප්‍රතිඵල. එනිව තෝරන්න ගියොත් ඇයි මෙහෙම වෙන්නේ කිව්වොත් මගදී නතර කරොත් ඉතින් අනිත් දවසේ මේ පදම ගන්න ගොඩාක් වෙලා යනවා. ඒ නිසා ප්‍රශ්න තුනම එකම ආරයක් තියෙන්නේ. ඒ කෝඩු ගති තියෙනවා. හරි පාට යන බවත් පේනවා. ඉතින් හරි පාර යනකොට මුල් මුල් කාලේ කොහොම කෝඩු කෝල ගති එන එකත් ඇත්තයි. ඉතින් අපි ඒ අත්දැකීම අහපුරුද්ද දැකපුරුද්ද කලපුරුද්ද ඇතුව ඉස්සරහට මෙහෙම තෙපර බබා මගේ ඉඳලා නතර කර කර පරීක්ෂා කර කර ඉන්නේ නැතුව නිසිනින්ද මේ වැටික වෙන්න අටින්ට ඒක තමයි කමඨහනේ සුද්ධ වෙන්න ඕනේ දේ. ගත්තර ස්වාමින් වහන්සේ එක් එක් පුද්ගලයාගේ දේහ ගති අනුව භාවනා ක්‍රම ක්‍රම තෝරා ගත යුතු බව කිසියම් පොතකින් කියවෙමි. ඒ අනුව රාගාධික පුද්ගලයන් කළ යුත්තේ පිළිකුල් භාවනාව බැව්ද වෛරකාරී නොවිසලිමත් අය මෛත්‍රී භාවනාවද තෝරාගත යුතු බැව් සඳහන් විය. මෙහි ඇති නිර්වද්‍ය භාවය හා ඇතිවිය හැකි අනිතු ප්‍රතිඵල වේ නම් කරුණාවෙන් පහදා දෙන්න. එසේම එකම භාවනාව එක දිගට වැඩිීමේ අවදානමක් ඇද්ද යන්නද පැහැදිලි කරන මෙන් ඊට ඕනකමින් ඉල්ලමි. ඒක තමයි අපි මේක හිතන්නකෝ මේ පොත කියවලා නැතුව හරි කමන්නේ නොදැන හරි කමන්නේ දැන් අපි මෙතෙන් ආවට පස්සේ කමටහනක් දුන්නනේ දැන් මේ ඉන්න දවස්වලේ කමඨාන ක්‍රියාත්මක කළාද ලැබුණ අත්දැකීම් මොකද්ද කියනවා ප්‍රශ්න තුනම වෙනුවට ඒක සාධනීය දෙයක් ඒ නිසා මේ ප්‍රශ්න ලිපෙක නයි මම අහන්න කැමතියි මෙහි වාඩි වෙලා මෙන්න මේකයි කරන්න ඕන කියන එක තමයි දැන් දන්නවද අනුමත කරනවද කළාද සක්මන් කරන වෙලාවේ මෙන්න මේකයි කරන්න ඕන කියලා තමයි දැන් දන්නවද ඒක තමයිගේ හිත කැමති දෙක කළාද ඉතින් දැන් ජීවිතේ වැඩ කරනකොට මෙන්න මේකයි කරන්න ඕන කියලා දන්නවද ඒකට පොඩ්ඩක් හරි උත්සාහ කරන වෙලාවක් හම්බුණාද? මොකද්ද උනේ කියලා තොරතුරු දුන්නොත් අපි මේ හිටපු දවසට නම්බු කරා වෙනවා. නැත්තම් අර කොහෙදෝ කියෝ පොතක් අරගෙන මේ ඉන්න 50ත් එක කැලේ යන්න හදන. ඇදගෙන යන්න හදනවා කැලේ. මයික් එක පිටත. ස්වාමීන් වහන්සේ මමයි ප්‍රශ්නේ ඉදිරිපත් කළේ කියන්නේ ආවට පස්සේ කියපු ආකාරයට ඒක කිසිම වෙනසක් නැහැ. නමුත් මම අර කියලා තිබුණේ මේ කලින් දැනගෙන තිබුණු ඒවා ඒවා ඒ කරුණු උඩ වගේ ප්‍රශ්න ටික ඉදපත් කළේ. මොකද මම නිතරම වගේ මෛත්‍රී භාවනාව කරනවා. ඒක මම මේ පොතේ තවදුරටත් දැක්කා එහෙම මෛත්‍රී භාවනාව කරපු පුජ්‍යලෙක් ඒක වෙන පැත්තකට යොමු කිරීම නිසා වෙන වෙන දේවල් හරහා ගිය ගිය බාත් අනිත් එක මේ එකම භාවනාව එක දිගටම නොකළ යුතු බාත් ඒක සඳහන් වුණා. ඒකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ පොතේ මා කතරුලේ මාරය කියලා ලියලා තිබුණේ. එච්චරයි කියන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔක්කොම අතහැරලා එකක් කරපන් ගොඩ එන්න කියලා. අරයා කියනවා එකක් නම් කරන්න එපා. ඉතින් ඒක නිසා අපි කියනවා මෙහි ඇවිල්ලා කාගවත් භාවනා කරන්න එපා. අපි gediya පිටින් උපදෙස් දෙනවා. ඒක කරනකොට අපහසුකමක් આવොත් අපි වග වෙනවා. ඒ තියේදි මං ගෙදර ඉන්නකොට කෙරුවේ මේකයි. ඒක තියේදි මේක කෙරුවට කමක් නැද්ද? මේක එක දිගට කරන්න ඕනද කමක් නැද්ද කියලා තනිකර අර තමන්ම තමන් ගත කර ජීවි දවසට නිින්ද කිරීලා. ඔක්කොම ඇවිල්ලා gediya පිටින් කරලා චික්කේ මේක දන්නේ කරන්න ඕනේ අරක දන්නේ කරන්න ඕනේ කියලා ඒ අර ඒ Tamange අත්දැකීමට නැත්නම් ඍජු අත්දැකීමට ගෞරව කරන වෙනකොට පොතේ දැනුමට අගය කරන්න ගියාම මම දන්නේ මේ දෙක හගිස්සන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. අපි නිසා මුලින්ම ඔරියන්ටේෂන් එකේදීම කියනවා අපි මේ ණයට සත්කාර තුනක් කරනවා එකක් කමටහන් දෙනවා අන්තික සීලය සීලයක පිළිටවනවා තුන්වෙනි එක මේකේ ඉන්නකොට අපි ඇවතුම් පැවතුම් ටික කියලා දෙනවා. ඒක එකක් තමයි පිට භාවනා ක්‍රම මේකෙදී කරන්න එපා. ඒ වගේම ඒව ගැන කතා කරන්නත් එපා. නමුත් මම ධර්ම දේශනා කරනකොට අනිවාර්යයෙන් මම ඒවට සම්බන්ධ කරලා කතා කරනවා. ඉතින් ඒක තියෙද්දි අපි කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ වෙනම කොලයක් දෙනවා. ඒකේ කියලා තියෙනවා තමන් කමටහන මුදුන්පත් වෙච්ච ලායි හරියටම කතා කරන්න. ඒකට බාධා වෙන යමක් තියෙනවා නම් පස්සේ කියන්නේ කියලා. ඉතින් මේ තියෙන තොරතුරු හැටියට බලනකොට මේ ප්‍රකාශය කොතෙන්ද ෆිට වෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක අපි දැන් මේ 89 නේ යන්නේ. හිතන්න මුල් මුල් භාවනා වැඩමුළු කරනකොට අපිට ආව ප්‍රශ්න තුගේ නිසා තමයි අපිව පිටරලා පෙරලා පෙරලා පෙරලා හදලා තියෙන්නේ. ඉතින් ඒ වුණත් තාමත් අර මූලිකම ප්‍රශ්න ඇහෙනවා. ඒකට කේන්ති ගන්න එක හොඳ නෑ. මට කේන්ති යන්නෙත් නෑ සමහරවිට. කේන්ති ගියා වගේ සමහරට බයිනවා. ඉතින් කේන්ති කියලා දන්නෙත් නෑ. මට කේන්ති කියලා වෙන්නත් ඇති. ඒක හරි නෑ මගේ ඇති වෙන එක. මං මං කියනවා නැවතත් මම ඊයේ පෙරදත් කිව්වා. මං ගියේ 19 වෙනිදා මං ගියා පොල්ගස්සෝ විට. පළවෙනි වතාවට. ඒ ස්වාමීන් වහන්සේ කියලා තුන ධම්මජීව හඳුරු ඉන්නේ කරුණාකල කාලේ නාස්ති කරන්න එපා කියලා. අන්නේ ප්‍රශ්න විචාරතක වැඩ පිළිවෙලට අහලා බලන කිසිම පිස්සු කතර මුකුත් නැහැ. හරියට මම මෙහෙම භාවනා කරලා ස්වාමීන් මෙහෙමයි කියලා මෑනියුරු ගොඩක් හිටියා. ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට මම හාමුදුරන්ට ස්තුති කරලා ආවා. මේගොල්ලන්ට හරියට තේරලා තියෙනවා කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මොකද්ද? කොහොමද ඒක ඉදිරිපත් කරන්නේ? මොකද්ද කියන එක? ඉතින් මම කිව්වා මට තාම බැරි වුණා නිස්සන්නවන්නේ ඔතෙන්ට ගන්න. තාමත් කියනවා මම බැඳපු ගෑණි ඉඳදී අල්ලපු ගෙදර ගෑණි ලස්සනයි. අහපු කෙල්ල ලස්සනයි බැඳපු කෙල්ලට වැඩිය දැන් මේක කසාද බඳින එක හොඳද දික්කසාද වෙන එක හොඳද මේක හොලිවුඩ් ලොක හොඳද ලංකාවේ කොහොමද උඩරට කසාද කොහොමද පාතරට කසාද කොහොමද කියලා අන බැඳපු හැම එකම එකයි ඉතින් කොහෙද දීගයක් කරන්නේ මේකට කියන්නේ trying not striving කියලා try කරනවා කියලා කියන්නේ එක එක අරමුණු හොය ඇවිදිනවා තාම එකකටවත් බහලා ස්ට්‍රයිවිං කියලා කියන්නේ එකක් අල්ලකයි ඒක කාගෙන ගියා. ඉතින් අර try කරන තැන ඉඳලා ස්ට්‍රයිව් කරන තැනට යන්න අපේ විනාශ වෙන ශක්තිය, කාලය, ධනය, ශ්‍රමය ආත්ම ගාණෙන් කියන්න බෑ. බුද්ධ කල්ප ගාණෙන් කියන්න බෑ. අපිට තාම ෂුවර් නෑ කෝකත් එක්කද අපි දුර්ධ කියන ගමනක් යන්න කියලා. ඒක කරන්න දෙයක් නෑ. වෙන අපිට trial and error method එක විතරයි තියෙන්නේ. ඒ නිසා තේරුණා නම් මේ කරන කමටහනේ ප්‍රශ්නයක් උන්ට යන්න කියලා මම දැන් ඉතින් ඒකට කොහොම සුභාසින්සන කරන්නද කියලා. ඒ කලාතුරකින් තමයි අපිට එහෙම වෙන බාධාවක් නැතුව අරමුණක් හරි. ඉතින් ඒකෙදි ඉතනද වෙන එකක් ගැන කල්පනා කරන්න ගියාම මේක වෙනකොට අරක කෙරුවොත් හොඳයි කියලා කල්පනා කරපුවාම තමන්ගේ අත්දැකීමල තමන් නිග්‍රහ කරගන්නවා කියලායි මම කියන්නේ. ඉතින් ඒක නිසා මේ මං ආපු ප්‍රශ්න දීපු උත්තරේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ මම මේ කරගෙන යන්න පුළුවන් කෙනෙක් ඇහිලා මම මේ කතා කරන්නේ ඒක පුළුවන් නම් සම්පූර්ණ අනුග්‍රහ කරන්න. සීලෙන් අනුග්‍රහ කරන්න. සුතෙන් අනුග්‍රහ කරන්න. සකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න සමතින් විපස්සනාෙන් අනුග්‍රහ කරන්න. ඒ ඉඳගෙන අරක කෙරුවොත් කොහොමද? ඒක දිගට කෙරුවොත් කොහොමද කියන එක කවුරුත් කියන්න ඕනේ දැන් අපි දෙන්න දන්නවා. අපි දෙන එක දිගට භාවනාවක් කරලා තියෙනවා. අපි දෙන එක අද්දගෙන තමයි ලෝක ඔය ඔය පොත් ලියන එක එක්කත් භාවනා කරලා නැහැ. ඒ මාත් පොත් ලියලා තියෙන නිසා මාත් භාවනා කරලා නැහැ. පොඩි භාවනා කරලා පොත් ලියන්න බෑ. පොත් ලියලා භාවනා කරන්න බෑ. ඒ නිසා තමන්ගේ අත්දැකීම අරිඹුවක් වේවා. ලේස මාත්‍යයක් වේවා. ඔය කාගවත් කතා අහන්න එපා. එපා දුවේ ඔය කතා අහන්නට මමයි ඔබට ලේකිරි කර දුන්නේ කියලා අම්මා කියන්නේ දරුවට. මේ අපි බැහැලා කරන මිනිස්සුනේ. අපි භාවනා කරන මිනිස්සු අපිට මොකටද ආරිය කර පොත මෙයාගේ පොත. ඒ නිසා අපි කරන දේ අදහනවා අපි කරන දේ අපි සක්විත රජ කෙනෙකුගේ ඔටුන්නක් වගේ ඔටුනේ තියෙන මිනි කොඩලක් වගේ එක දවසක් එක පැයක් එක චිත්තක්ෂණයක් අරමුණේ හිටියා ඒ අත්දැකීම කාගෙන් වර්ණගා ගන්නද කාගෙන් යෝජනා ඉස්තිර කර ගන්නද ඒ නිසා මේව ඔක්කොම මාර මම දකින්න විදියට මේ අපේ එකලස කඩන්ඩ අපේ තියෙන මේ අරමුණට තියෙන ඒකෝදි භාවයේ කඩන්ඩ දාන මේ කෙලස් ඉතින් අපිව එව්ව කියපුව හොඳට අපේ හිතේ මතක තියෙනවා. අර අරමුණේම පුළුවන් තරම් දිගට හිටපන් ඒකේ අනිත්‍යතාවය දකින්න කියන එක ඇහෙන්නෙත් නැහැ. උනට ඒක මතක හිටින්නෙත් නැහැ. ඒ නිසා මේ ආහන ප්‍රශ්න මහාන මාත්‍යගෙත් අනිත්‍යගෙත් පිරිසුදු භාවය සඳහා මම කියන්නම්. විවිධ අරමුණු මාරු කිරීම සහ ඉරියව් මාරු කිරීම තමයි දුක තේරෙන්න බැරි වෙන්න එකම හේතුව අපට. දුක්ඛ සත්‍ය ආවරණය කරලා තියෙන ඉරියව් මාරුවේ. තවසියුම් වශයෙන් කියනනම් අරමුණු මාරු කිරීමෙන්. නිසා ඒ කාර්මණුක දිගට හිටියොත් තමයි අපට ඒකේ අනිත්‍යතාවය දකින්න පුළුවන්, දුක්ඛ දකින්න පුළුවන්, අනාත්මය. ඉතින් ඒකට හරි নানা ආකාරයක කට්ටිය බෞරු කෝලම් පාලා අපි අරමුණෙන් කරන්න හදන. ඒතර අපිට තියෙන කරන්න දෙයක් නැහැ. අපි නැවතත් ගෙනල්ලා පුරුදු අරමුණේම Tamanට කරදරයක් නැතු යන්න පුළුවන් අරමුණේ දිගට පවත්නකොට ඒක මාර්ගයෙන් අර සේරම අරමුණ වල විස්තර සේරම කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ විශ්වාසයෙන් අපි යක් ඒ නිසා දැනට කමටහන් තේරුණා නම් ඒ ටික කරලා අත්දැකීම තියෙනවනම් බාධාවක් නැත්නම් පියවර තුනකින් ඉස්සරහට ගිහිල්ලා කියලා මං කියනවා. අන්න ඒකට කරු කරලා ඉදිරියට යන් කියන එකයි මගේ අදහස. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පෙන්වා දුන් පරිදි ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම තුනී වී ශරීරය නොදැනී යන ස්වභාවයකටපත් වේ. ඉන්පසු කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඊට ගෞරවණීය ඉල්ලා සිටිමි. නිර්වන් සරණයි. ඒ සරලව කියන්න තියෙන ඊට පස්සේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මේ වෙච්ච දෙයට හුරු වෙන්න පුළුවන්ද? ඒකට ඉන්න බැරුව අසහනයකටපත් කළා මම මොකද කරන්න කියන එකටමයි කෙලස් කියලා කියන්නේ. කරදරයක් නැතුව ඉන්නකොට ඉන්න දෙන්නේ නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ? අර ඒ කොහෙද වෙන්නේ? මෙහි කොහෙද වෙන්නේ කියලා අර හිත ඇතුලේ කුතුහලයක් එන. ඔන්න ඔය කුතුහලයට තමයි කෙලස් කියලා කියන්නේ. නිර්මල තත්ත්වයට ගියාට පස්සේ ඉන්න දෙන්නේ නැහැ. නික්ලේශී තත්ත්වයට ගියාට පස්සේ පාළුයි, කම්මැලි, නීරසයි මොනවාරි වහන්න හදනවා. ඒ ඔක්කොම පරිේශන තෘෂ්ණාවට වැටෙනවා. ඒක මායාවේ හතරවෙනි බලසේනාව. කාමාතේ පඨමාසේනා ဒ ුති ආරති උච්චති තතිය කුප්පිපාසා චතුන්තං තණ්හා. පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. ඊගාට මම මොකද කරන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ මේ උපේපු දෙයට වෛර කරන. උපේපු දෙයේ අභියෝග කරන. ඒක නිසා ඒක ලේසි වැඩක් නෙවෙයි. එහෙම මොනවත් නැතුව ප්‍රශ්නයක් නැතුව ආතතියක් නැතුව අසහනයක් නැතුව ඉන්නකොට මේකේ ඉන්න ඕන කියන හිතවිල්ල කවදාකවත් එන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒකට බාධා කරනමයි හිතවිලියේ. ඒ තමයි මායාවේ කෘත්‍යය. ඒ දැන් කෙලස් කියන්නේ. මම මේ උපයාගත්තේ සීලයකට ඉඳලා මම මේ උපයාගත්තේ ප්‍රතිපදාවෙන් දැන් මම ඉන්නේ කෙලස් අඩු තැනක දැන් මේක ආරසා කරගන්න මොකද්ද කරන්න ඕනෑ කියන හිතවිල්ල එන්නේ මහ බෝසතාණන් වහන්සේට විතරමයි. අනිත ඔක්කොටම එන්නේ ඒකට වෙන එකක් හොයන්න ඕනේ හොඳ එකක් හොයන්න ඕනේ වැඩි කරන්න ඕනේ එක එක දේවල් කරන්න ගියාම අර උපයාගත් එකක් නැති වෙනවා නිසා සරල උත්තරේ ඒකට ගියේ අහම්බයක් නෙවෙයි නම් ප්‍රතිපදා වෙන්න ඒකට යන්න යන තමන්ට තියෙන අසහනය සහ ආතති අඩු වෙනවා දන්නවා කෙලස් අඩු වෙනවා දන්නවා නම් මේකට හුරු වෙන්න ඕන මේක සිද්ධි කරගන්න ඕන මේක වශී කරගන්න ඕන වශී කරගන්න මොනවත් නොකර ඒකේ පట్టල වෙන හැටි, ඒකේ පදන් වෙන හැටි, කෝල කෝඩු ගති නැතු ඉන්න හැටි පුරුදු වෙනවා කියන එක යමක් නොකර සිටීමේ හැකියාව කියන එක තමයි දන්න පුළුවන් වචනේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී විනාඩි 45කට පමණ පසු සිත සමාධිමත් වී නැවත සුළු වේලාවකින් විසිරියයි. ඒ අතරතුරදී හිස කෑලි කෑලි වලට මෙන් වෙන් වී සෙලවි යන ආකාරයක්ද දිස්වේ. නැවතත් විවිධ අරමුණු කරා ගොස් සිත සමාධි වේ. හිස විසිරී යනවා දැකීම කොහොක්දයි පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. නෑ ඒ කොයි එක හරි ඒ ඒ තැන් වල පැහැදිලිම් විස්තර කිරීම අර්ථකථන දෙන්න ගත්තොත් මේ ගමන යන්න වෙන්නේ මේක විස්තරේ හරි වෙන්න පුළුවන් ඒ විස්තරේ හරිනම් බුදුරජාන් වහන්සේගේ උපදේශය තියෙන්නේ අපි ඒ කාර්මුණකට ගත්තා පස්සේ අරමුණ ගෙවන් වෙලා ගෙවන් වෙලා හොඳ නික්ලේශී නිර්මල තැනකට යනවා ගිහිල්ලා එක වෙලාවකදී ඒක ස්වයම්භූවම ඒකෙන්ම ආය කෙලස් එන්න ගන්න. ආය සද්ද වේදනා හිතුවිලා මේක ඇවිස්සෙනවා. ඉතින් ඇවිස්සුනාට පස්සේ ඒ යෝගාවචරය දන්නවනම් මේ කෙලෙස් මං ගෙන්නපුවා නෙවෙයි මම එන්න කියපුවා නෙවෙයි ධර්මානුකූලව ආපු එකක් හේතුඵල ධර්මයෙන් ආපු එකක් මට මේකට සැලෙන්නේ නැතුව මට මේකට නොසැලී උඹ එනවනම් උඹ යයි උඹ මම එක බලන්නවා විතරයි කියලා නිවන් ලබනවා කියන එක හරිම ලේසි. ඔක කාටවත් බෑ. ඔක්කොම ලහනවා ඇයි එහෙම මේ නිස්කල නිශ්චලව තියෙන හිතට මේ අරමුණු ආවේ කොහොමද කෙලෙස් සහාවේ කොහොමද කියලා ඉතින් හැම එකත් එක්කම නඩු කියනවා කියලා කියන්නේ ආයෙ හිත ඇවිස්සලා ආයෙ හිත අසහනයටපත් වෙලා ආතතිගත වෙනවා ඒතකොට බුදුරජාණන්තු බොහොම කරුණාවෙන් මෛත්‍රිය කරනවා මේ ආතතිගත වෙච්ච හිතේ මෙහෙම එකක් තියෙනවා මොකද්ද ආයෙ මූල කර්මස්ථානේ මතුවෙනවා අර ගෙවම් කරපු මූල කර්මස්ථාන උඹේ දැන් තියෙන සැකයක් නැතුව ඔකට යන්න දෙනවනම් හරිම කෙටි නිවන. අපිට සැකයක් තියෙනවනම් ආයසරයක් බලලා මූල කර්මස්ථානේ අහුල ගන්න පුළුවන් වුණොත් ඔබ හරියට කැලිය අතරමං වෙච්ච මිනිහට ආපහු වෙන පාර ලැබුණා වගේ. ඒ මූල කර්මස්ථානේ අල්ලගෙන දැන් පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ අලුතෙන් භාවනා කරන වගේ කියන ගියොත් ආයසරය මූල කර්මස්ථානේ තැම්පත් වෙලා හිත ආයි විවේක වෙනවා. ආයසරයක් හිතෙන්ම කෙලස් පැන නගිනවා. ආය විවේක වෙනවා. ආය කෙලස් පැන නගිනවා. ඉතින් එතකොට තේරෙනවා කෙලස් පැන නැග්ගෙන එකයි විවේක වෙන එකයි තන්නේ කර හේතුඵල ධර්මයක් මිසක මගේ න්‍යාය පත්‍රෙ නෙවෙයි. සැකනම් විතරක් මූල කර්මත්තානේ සරණ යන්නේ. සැක නැහනේ ඔය එන ඕන දෙයකට යන්න අරින්න මතුවෙන තාක්ෂිරු දේවල් නැති වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මතුවෙන දේවල් තෝරන්න නැතුව බැලුවොත් විතරයි. නමුත් ඒකේ එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. හැම කෙනාම හිතනවා ඇයි මෙහෙම ආවේ ඇයි මෙහෙම ආවේ ඇයි ඔළුව පුපුරලා ගියේ ඇයි කහ පාට මතුනේ ඇයි රතු පාට මතුනේ කියලා අර පේන දේවල් තෝරන්න බේරන්න ගියොත් මාතය Google-ට අහු වෙනවා. මේවා මතුනේ මම කියලා නෙවෙයිනේ. මගේ චේතනා නෙවෙයිනේ. එහෙමනම් ওই හේතුවක් නිසා මතුනා නම් මම මේක අවසන් නැතුව හිටියොත් ওই හේතු නැතිවම නැති වෙනවා. ඒක තමයි පරිච්ඡම්පාදේ තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න තියෙන ඍජුම ක්‍රමය. නම කිසිම කෙනෙකුට එතනදී ඒක දිහා බලලා නොදක් වගේ ඉඳ තේරෙන්නේ නැහැ. ඇහුණට නැහැ වගේ ඉඳ තේරෙන්නේ කල්පනා කරන ශක්තිය තිබුණාට මෝඩෙක් වගේ ඉඳ තේරෙන්නේ නැහැ. ඉතින් එයා කරන්නේ අවසන. අවසන්ඩ අවසන්ඩට කෙලෙස් වල කෙරෙන්න තියෙන නපුර කෙලෙසීම සිද්ධ වෙනවා. ඉතින් ඒක වළක්වන්න බැරි නිසා සරුවචනන්සේ සඳහන් කළ තියෙන මේ අවිස්සුනොත් ආයතර නැති වෙච්ච මූල කර්මස්ථානේ මතුවෙනවා. එහෙමනම් ඔබ මූල කර්මස්ථානේ සරපලයන්. ආදුනිකයෙක් වගේ ආය මූල කර්මස්ථානේ හිත පීටුනට ආයෙත් උනන තැම්පතට යයි. ආය ඇවිසෙයි. ඇවිසුණු සැක නැත්තම් යන්න අරපන් සැකනම් මූල කර්මස්ථානේ හොයපන්. ආයෙ තැම්පත්. ඔන්න ඔහොමම ටිකක් යන්න ගියාට පස්සේ භාවනාවේ තල තුනා වෙනවා. ඉතින් ආදුනික වෙලාවේ පළවෙනි චක්‍රේ කරකෙද්දී හැම කෙනාම ඒ මතුවෙන හැම එකක් එකම නඩු. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා ඒ හැම එකකටම මේ හැම එකක්ම අර්ථකථන දෙන්න හදනවා. හේතු කරනව යන්න හදනවා. ඒ හැම වෙලාවකම කාලීනාස්ති වීමක් වෙනවා. අකුසල් කියන්නේ හොඳ නෑ ඒකට කාලීනාස්ති වීමක් වෙනවා. මේකට අපි අභාග්‍ය සම්පන්න විදිහට විමසුන් නෝන කියලා හිතනවා, විචාර බුද්ධිය කියලා හිතනවා, ධම්මවිචේ සම්බොජ්ජංගය කියලා කියන නමුත් හුදු සැකයක් තියෙන මෙතන. නීවරණයක් ධම්මවිචේ කියලා පටලවා ගැනීම නිසා ඇති වෙන අවුලක් තියෙනවා. කුක්කුච්ච විනීවරණේ ආවට පස්සේ ඒක ධම්මවිචය කියලා පටලවා ගත්තට පස්සේ ගොඩ ගන්න කවුරුත් නැහැ. ඊ කමඨාන් සුද්ධ කිරිල්ල මේ මේ ධර්ම සාකච්ඡාව විතරයි ඒක තේරුම් ගන්න කෙනෙකුට තියෙන ගොඩේ ඉඳ තියෙන ක්‍රමේ. ඉතින් ඒක නිසා මේ වගේ විවේකයක් ආවට පස්සේ ඉස්සල ප්‍රශ්න තියෙන විදිහට පුළුවන් තරම් විවේකේ ඉන්න. ඊට පස්සේ ඒකෙන්ම කෙලස් වගේක් ඇවිස්සෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. ඒ කෙලස් වලින් කියත හැකි මම කවුද කියලා. ඒකේ පරණ කර්මානුරූප එන එකනේ. දැන් හොඳට බලන් ඉන්න. ඒක මතුවෙච්ච ක්‍රමයටම ඔය යනවා. අතරමඟ ඇල්ලුවොත් නතර වෙනවා. ඒ ඉබේමතු වෙලා ඉබේ යන්න හදන මේ කෙලෙස් අත ගෑවොත් ඒගොල්ලෝ නතර වෙනවා. ඇවිල්ලා යන්න ගත්තොත් බොහොම ඉක්මනට තේරෙනවා මේ කෙලෙස් මතුවෙන්න යම් හේතුවක් ආවද හේතු නැතුවම නැති වෙනවා. ඒකට මමයා ගියොත් මම ක්‍රමසාවිදි දැම්මොත් එන්න එන්න පමා වෙනවා. ඒක නිසා කියනවා සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදුනොත් දවස් 4ෙන් නතර වෙනවා. දොස්තර කෙනෙක් දැක්කොත් දවස් 6ක් යනවා. ඒක ඕනේ දොස්තර කෙනෙක් දන්න. හෙම්බිරිස්සාවක් ආවොත් දවස් 4ෙන් සරිපෙනවා. දැන් අපි වල දෙයියන් ලෙඩ කියලා කියන්නේ. දොස්තර කෙනෙක් ළඟට ගියොත් බෙහෙත් බිව්වොත් අමාරුවෙන් දවස් 6ෙන් සනීප කරනවා. ඒ අර දොස්තර සාතිකයට වෛද්‍ය විද්‍යාවට පිහිට වෙනවා. අපි විශ්වාස කරන්නේ අපේ ඇඟේ තියෙන මේ ඉමුනිටි එක ප්‍රතිදේහ හැදිලා විශ්වාස කරන්නේ අපි වෙච්ච ගම දැන් යුනිවර්සිටි කියන කාලේ අපි කරන්නේ විභාගේ කිට්ටු වෙනකොට කොහොමද ඇන්ටිබයොටික් සීරීස් එකක් ගන්න. ඒකට හෙම්බිසාවක්වත් තුනක්වත් හැදෙන්නේ නැහැ නේ. ඉතින් ඒ දවස් 15ෙම ඊට පස්සේ ඉතින් අවුරුද්දක් ආයෙ මහන්සි වෙන්න ඕනේ අර නැවත ජර්ම්ස් ටික ඇඟේ හැදිලා හිටින්නේ. ඉතින් අපිත් එක්ක හිටපෙක් කෙනෙකුට ඒ වගේම මේ ඇන්ටිබයොටික් කියලා එකෙක් නිදි බෙහෙත් පෙත්තක් දීලා. අරු ගහලා පුස්තකාලේ නිින්ද ගිහිල්ලා ලයිබ්‍රරිය ලොක් කරලා පහුවෙන්ද උදේ 6ට යනකොට දොරට තට්ටු කරනවලු වොචර්ට ඌට ඇතුලේ නිින්ද ගිහිල්ලා ඌ දන්නේ මෙඩිකල් වැඩ කරන එකෙක් නිදි බෙහෙත් පෙත්තක් දීලා තියෙන්නේ මේක ගහපන් කියලා. ඌත් හැමදාම ගහන. ඉතින් නිකන් මේකට යන්න ඇරියනම් ඔය ලෙඩ සියල්ලම සනීප වෙනවා. එහෙම නැත්නම් මැරෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්න නැහැ. නමුත් මේ සාත්‍රයක් තියෙන නිසා පොඩ්ඩක් 150ක් කල් ගන්න පුළුවන්. ගෙදර තියෙන ඉඩම් බූදල් ටික විකුණ ගන්න පුළුවන්. ලෙඩා තනියයි ගෙදර ගෙදර ඉන්න අයට heart attack. විල දකින්නකොට. ඔන්න ක්‍රම. ඒ නිසා මේ ඇති වෙලා ඇති වෙන කෙලෙස් නැති වෙන පාට යන එක දැකලා තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කිව්වේ යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධමයි බණහන ටිකට මේ වෙච්ච ටික. බණ අහන ටිකට කම්මැලි වෙනවා, රිදෙනවා. රිද ඔක්කොම දිහා බලනකොට වෙවිලා ආය යනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය වෙනකොට බුදුහාමුදුරණ කතාල කිව්වේ ස්වාමීන් වහන්සේ යම් තාක් ඇති වෙන සෑහියත් ඒ විදේ සියල්ලම ඒක විසීම නැති වෙලා යනවා. අපි යෝකට බූදල් මේ උපැන්න සාතික ලියන්න ගත්තොත් මේ මගේ දරුවා කරගන්න ගත්තොත් ඌ ඉතින් නතර වෙනවා. ඒ කෙලස් ටික නතර වෙනවා. ඉතින් මේ මේ ඥාණය කොහොමඩක්වත් පුද්ගලිකව ගන්න බෑ කියලා සරුවචන්සේ කියනවා. අපි හිතන්නේ මාමියා ඉන්න තාක්කල් ඔකට ඔහොම වෙන්න බෙන්න බෑ. මාන්නේ තියෙන තාක්කල් ඕකට ඔහොම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි හොරාට ඉස්සලා ගේල් කන වැටපයින්. වැටපැනපු ගමන් අවුල. ඉතින් කොච්චර තලතුණකමක් ඕන වේද කියලා හිතන්න කොච්චර භාවනා කරත් කොච්චර සුතමේ ඥාන තිබුණත් මෙතනදී ඒ තමන්ගේ කමටහන තමන් සුද්ධ කරගන්න. ඒක අමාරුයි. ඒ උනාට ඒකට කල් ගත්තට ඒක පාඩු නෑ. ඒක වැරද්දකුත් නැහැ. මොකද මෙච්චරයි එකම ක්‍රමේ. ලිඳි වෙරිච්ච එක ලින් කටින් එපා ගොඩේන්න. ඒ නිසා හොඳට තේරුම් අරගන්න ඒ වගේ ඇවිස්සුනොත් තැම්පත් වෙනවා. තැම්පත් වුනොත් ඇවිස්සෙනවා. මේ දෙන්නට දෙන්න නැතුව ජීවත් වෙන්න බෑ. ආන්න ඒක තේරුම් ගන්නා සුළුව මේ එකකවත් වගකීම් මම කිරුවා කියලා ගන්න එපා. ඒක එක දිහා බලහින්න පුළුවන් නම් ඒක තමයි ලේසිම ක්‍රමේ. බැරි නම් මූල කර්මත්තානේ සරණ යන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ආරම්භ ස්වල්ප මොහොතකින් සිත තැන්පත් වන අතර ඒ සමගම නිදිමත ඇතිවන බව මම පෙරදින ප්‍රශ්නක් ඉදිරිපත් කළෙමි. මෙම අවස්ථාවේදී සමාධියත් සමගම ආලෝක සංඥා රාශියක් ඇතිවේ. එයින් මිදීමට උත්සාහ දරමින් යලි ආනාපාන අරමුණට සිත යොමු කිරීමට උත්සාහ දරන හැම විටකම සිත අරමුණෙන් මිදී නින්දට වැටේ. මෙම නින්දේදී රූප රාශියක් පෙනේ. අදිසියම යලි තවදි වී ආනාපාන සති අරමුණු කරා යමි. වරණතුලි සිත කෙලින්ම සමාධියට පැමිණේ. යලි තාලෝක සංඥා පෙනෙන අතර යලි සිත ආනාපානයට යොමු කිරීමට තැත් කිරීමේදී නින්දටපත් වේ. මාහට භාවනාව නිවැරදි කර ගැනීමට කාර්නික උපදෙස් දෙන්න. ස්තුතියි. තාමත් ගියේ ඊයේ ලියපික පොඩ්ඩක් විස්තර දුන්නා තාමත් හරියට පිසුදුමදි. ඉතින් මං කියනවා මෙහෙම කෙලිම සබහාට කරන්න බැන්න අනිත් දවසෙත් ලියන්න. එතකොට අපි එක දිගට භාවනා කරන නිසා අපිට අවස්ථාව නැවත ලැබේ. දැන ගැනීම බෞසුත භාවයේ සඳහා මතක තියානින්ද අරමුණේ මැද තියාන ඉන්නකොට ආලෝක සංඥාව කියලා කියන්නේ නින්දක් වළක්වන්න තියෙන බුදුහාමුදුර අපිට දීලා තියෙන උපකරණය. ඒකෙන් හොඳටම හිතේ ප්‍රභාසරේ පේනවා. ඉතින් ඒකෙන් වළක්වලා ආය ආනාපානට ගන්න හදනවයි කියලා කියන්නේ නිින්ද ගිය බබාට නැරවිලි කවි නැතර කරලා බබායට කතා කරලා අහනවා දොයිද කියන්නකෝ මට යන්න තියෙනවා පොල් ගාන්න ඔයා බුද්ධිද කියලා අහනවා බබාගෙන්. යම්ම දැනගන්නේ නැහැ මේ බබා නැරවිලි කපි දැන් නිින්දේ ඉන්නේ කියලා ආයෙ බබාට කතා කරලා අහනවා මට ගමනක් යන්න තියෙනවා කියන්න මේ බුද්ධිද කියලා. ඒ වගේ අර ආලෝක සංඥාව ආවනම් ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. ඉතින් දැන් ආනබණ්ඩ ගන්න දඟලනකොට ඒක නිසා මම නින්දට යනවා කියන එක හිතා ගන්න බෑ. ඒවත් මේකේ කියලා තියෙනවා ඒක නිසා නින්දට වැටෙනවා. ඒ නිසා මතක තියන්න මැද අරමුණේ ඉන්නකොට මේ පැත්ත වේගය වැඩි, ආලෝකය වැඩි, ශක්තිය වැඩි පැත්ත ආලෝක සංඥාව. ශක්තිය වැඩි, ශක්තිය අඩු, ලීන මේ නිලීන தત્ත්වය තමයි නිින්ද. මේ තුනම තියෙනවා කියලා කියන්නේ සුද්ධ දියුණුවක් තියෙන භාවනාවේ. නමුත් මේ යෝගාවචරය මේක නිසි නිින්ද යන්න දෙන්නේ ආලෝක සංඥාව ආපු ගමන් පොරකනවා. ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ප්‍රශ්නට මේ යෝගාවචර විසය මේ ආලෝක සංඥාව ආනාපානයේ ඇතුලේ තියෙන එකක්ද පිට තියෙන එකක්ද බලන්න ආනාපානයේ ඇතුලේ සිටීම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් නම් ඒකට අනදර කරන්න එපා ඒක තීදී ආය ආනාපානට යන්න අරින්න එපා මොකද මේ ගොඩනැගිල්ල ඇතුලට ඇවිල්ලා කායෙන් හරි ගැහුවොත් නිස්සන් වලට යන්නේ කොහොමද කියලා කොහොම කියලා දෙන්නේ දැයිදී ඔෆිස් එක ඇතුලට ඇවිල්ලා කවුරු හරි අහනවා මම මේ මේ රට ඉඳලා ආවේ මට Nissan වනේට යන්න ඕනේ අනේ ඉක්මන් කළා කියලා. ඉතින් අර මේක hina වෙන්න පටන් ගන්නවා. දැන් මේ ඇතුලේ ඉන්නව දන්නේ නැහැ. ඒකල ආයි අහනවා ආනපන වෙන්න කොහොමද කියලා. ඉතින් මේ වගේ පටලවිලි ගොඩාක් අපිට සිද්ධ වෙනවා. හැබැයි මේ වෙන්නේ මේ බණ ආපු නැති උත්සාහ නොකරන බුබ්බඩ කම්මැලියට නෙවෙයි හොඳ ඔක්කොම හරියට යද්දී. ඒ තරම්ම හිත ෂටයි, ඒ තරම්ම හිත මායාවී, ඒ තරම්ම හිත වංචකයි. මෙහෙම කතා කරනකොට වංචක ධර්ම වලට ඉන්න බෑ. ෂටගති වලට ඉන්න බෑ. මායාවී ගති වලට ඉන්න බුදුරජාණන් කියන්නේ හෙලි කරපන් හෙලි කරපුව ගමන් කෙලෙස් නැති වෙනවා. වසව්වනේ කෙලෙස් වැඩෙනවා. තථාගතප්ප වේජිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡන්නෝ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ මහණෙනි එලි කරන්න කරන බබලන වහන්න ගිය ගමන් කෙලෙස් ඒ නිසා ඒ භාවනා කරනකොට ආලෝක සංඥා වෙනවනම් බලන්න ආනාපානේ චප්ප කරගෙන ආනාපානේ තලාව බාගෙන ආපු හානි කර දෙයක්ද නැත්නම් ආනාපානේ ඇතුළට යෑම නිසා ලැබිච්ච ආසින්සනයක්ද කියලා. ආසින්සනයක් නම් ජීකයින් කළා ආය ආනාපානට යන්න ඕන කම නැහැ. නිදාගත්ත බබයින් අහන්න ඕනේ නැහැ. වාට නිින්ද ගිහිලාද කියලා. යන්නේක පොඩි ප්‍රශ්නයක්. ඉතින් මම මෙහිනස් වල කතා කරන්න ඕන නිසා මෙහෙම කිව්වට ඒක තේරුණාට පස්සේ තේරෙනවා මේ වගේ එක තැනකින් පිටපොට ගියොත් අවුරුදු කීයක් භාවනා කරයි? කල්ප කීයක් භාවනා කරයිද? බුදුවරු කීනේ කී දෙනෙක් දැක දැක අපි වමට සිග්නල් දාලා දකුණට කපයිද? මේ උපදේශ තේරෙන්නේ අපි අතරමඟදී කවදාකවත් හිතුව නැති උපදේශ හිතාගෙන කරන්න හදනවා. පැහිය වෙන්න හදනවා. අයියා වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා. එතකොටම ටොක්ක්ක් අයින. ඒ මේ භාවනාදී වැඩි දුර යන්නේ නැහැ. එතනදීම අයින්නට ඔකක් ඒ ඩොක්ක තමයි ඒක පාට නිඳරන ආය විසිනවා. අනිත් එක තමයි මම විග්‍රහ කරන්න ඕනේ සමහරට මම කතා කරනවා සැර වැඩි ඇති තොරතුරු බහුල ඇති. නමුත් කියන්න ඕන නිසා මේක කියන්නේ මේ නිින්දක් නෙවෙයි. මේ නිින්දක් කියලා යෝගාවචරය හිතාගෙන ඉන්න එක. ඒකත් තමන් තමන් වී නිහින தත්වෙට නිලීන தත්වෙට තුච්ච தත්වෙටපත් කරන්න ගත්තා නිදර්ශනයක් මොකද මෙදා ලියවිලා තියෙනවා ඒ නිින්දේ ඉඳලා බොහොම ලේසියට ආනාපානට යන්න පුළුවන් කියලා. එහෙම යන්න පුළුවන් නම් ඒක නිින්දක් නෙවෙයි කෙලෙස් අඩුවීමෙන් කෙලෙස් නැති තත්වේ නිසා හිත ලීන භාවයටපත් වීම. අප්‍රකාශිත තත්වයටපත් වීම. අපි ලොකු සංජය පාවිච්චි කරන වචන තමයි හිත සැඟවි ගැනීම. ඉතින් සැඟවි ගත වෙලාවට නිින්ද කිව්වොත් අනන් ඉන්න එකට ඇහැටන්නා වගේ යා බොහොම සතුටින් නිින්ද කියලා බාර අරගෙන අපිව නොමග කරනවා. ඒ නිසා මේ තුනෙන් එකකවත් වැරද්දක් නැහැ. වර එක අනුකුරේ හිටිනවා, වර එක ආලෝක සංඥායන, වර එක ලීන තත්ත්වයට. මේ තුනටම සම්මහිතාබු දවසේ ඔන්න නිවන් දැක්කා. ඔන්න සෝවන් වුණා කියලා කියනවා. අරක වලක්කලා මේක ගන්න හදනවා නම් හෝ ඒ මොන දෙයකට හරි අනාකූල ප්‍රවාහය ආකූල කෙරුවොත් ඒකට දඬුවම් නැත්නම් උසුළු විසුළු උප්පන්නන විහිළු සිද්ධ වෙනවා. එවනේ මේක ඔක්කොම හරි මේ තුනින්ම පේන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න ගමනක්. මම මේකට එහෙම මේ අnderලා හොඳ අවදියකින් සතියකින් බලා ඉන්නවා කිව්වොත් යෝගාචරයේ தත්ත්වය සියල්ල පාලනය කරතට එනවා. ඒක නිසා මේ නැවත නැවත ප්‍රශ්න අහන්නේගේ කොළ නාස්ති වෙනවා, පෑන් නාස්ති වෙනවා, වෙලා නාස්ති වෙනවා කියලා හිතන්න එපා. එක්කෙනෙක්නේ හොඟ දෙනකොට මේක මං හිතනවා උදව්පකාර වෙනවා. මොකද හොඟ දෙනකොට ඔය කියා ගන්නත් බෑ. පළවෙනි සැරේ කියෙවෙන්නෙත් නෑ. දෙතුන් සැරේ එකම ප්‍රශ්නේ හරස් ප්‍රශ්න හරහා දෙන උත්තර හරහා සුද්ධ කරන්න ගියොත් විතරක් අපි සාකච්ඡාවකට පෙළඹෙනවා. නැත්නම් යන්නේ කොයිල අහනකොට මල්ලේ පොල් කිව්වා වගේ එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා වෙන එකට උත්තරයක් හම්බෙනවා. ගනුදෙනු වෙන්නේ නැහැ. ගනුදෙනු වෙන්න නම් ඒ මටත් අවස්ථාවක් තියෙනවා හරස් ප්‍රශ්න අහන්න. සභාවයටත් දැනගන්න ඕනේ මම දෙන උත්තරේ අනුව නැවත ප්‍රශ්නේ වර්ණ ගන්න අන්න එතකොට නම් ගමනක් වෙනවා. ඒක නිසා මේ තුනම තියෙන එක සෞඛ්‍ය සම්පන්න ගතියක් කියලා හිතනද ආලෝක සංඥාවතිදී ආනපන හොයන්න යන්නත් එපා. මේ හිත නිලීන වීම, ලීන වීම, අප්‍රකාශ තත්ත්වයටපත් වීම, සැඟවි ගැනීම නිින්දක් කියලා බොරු නම් දාන්න යන්නත් එපා. මේ තුනීම සතිය තියෙනවා. සති මට්ටම් තුනක් කියලා හිතාන තුනටම අම්මා දරුවෝ තුන්දෙනාට සමසේ සලකනවා වගේ තුනටම සම විදියට සලකනද එතකොට ධර්මයේ වැඩි බාර ගන්න. තිරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා කරගෙන යාමේදී මරණය අභියස සිටන පියාව නිතර සිහිපත් වීම නිසා සිතේ විසිරීම ඇතිවේ. මේ මගහරවා ගැනීමට සුදුසු උපක්‍රමයක් දේශනා කර දෙනු මැනවි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. භාවනා කරගෙන යනකොට නෙවෙයි මේක වෙන්නේ. භාවනා කරනවා නම් අපි අරමුණේනේ ඉන්නේ. මුගක් වෙලාවට මේ ජීවිතයට සහ කායට තියෙන ආසාව නිසා අපි මරණානුස්සතිය භාවනා කරනවා කියලා කිව්වට මේ මරණේ වරෙන් වරෙන් කිව්වට කිට්ටු කරනකොට බෙවුලනවා. ඒක ඉතින් කාගෙත් ඇති. ඔය ਸਰුවචනාංශයේ ජාතක කතාවකදී වැල් ගැඩවිල්ලෙක් වෙලා ඉපදලා තියෙනවා. ඉතින් හිතනවලු මගේ මේ මස් ටික මන් දාන දෙන්න ඕනේ. මම ඒක වැල් ගැඩවිල්ල වුණත් අර අදිෂ්ඨාන ශක්තිය තියෙනවලු. ඊට පස්සේ හිතාගත්තලු ඕන දෙයක් වෙච්චාවයි මම පොළොවෙන් උඩට ඇවිල්ලා මස් ටික පේන්න ඉන්නවයි කියලා. ගැඩවිල්ලගේ ඇඟ එළියට දාලා ඉන්නවයි කිය. ඒතර සක්‍ර දෙවේන්ද්‍රයාට හිතනලු මේ මේ බෝසතාන් වහන්සේ තිරසං ආත්මයකට ගියා. අදිෂ්ඨාන කඩා ගන්න නැතුව මේ කරන වෑයම ඇත්තද නැද්ද කියලා බලන්න පියාකුස්සේගේ වේගින් යන බස්ස බස්ස ගාලා තටු ගහගෙන ආවිලා වහනකොටම මේ පණුව රිංග ගත්තලු ඇතුළට. අපාරමිතා සාහිත පුම්බගෙන වීරයාගේ එළියට යනවා. පියාකුස්සා එනකොට ගිය ආපු අත මතක නැ භක්කාලා ආයට රිංගනවා. ඉතින් මේ බුදු වෙන කෙනෙක්. මහබෝසන් වහන්සේ. ඉතින් වෙනම අපි මරනවා මරනවා මම මරනවා මරනවා කියලා ඉතින් මැරෙන වර්ණානුසතිය කරනවා. අනේ නිකමටවත් හුස්මක් හරි ගන්න බැරි වුණොත් එහෙම ගෙල්ලින්ම දිවයට තියෙන පෙත්ත නැද්ද? ඇම්බියුලන්ස් එකේ නම්බර එක දන්නවද? ඉමර්ජන්සි පාට්ටු කොහෙද තියෙන්නේ? ඔන්න පටන් ගත්තා. මරණානුසතිය සංගේ ඒකයි. ඉතින් ඒක නිසා මරණානුසතිය නෙවෙයි තමයි මතක තියන්න මේ ජීවිත ආශාව සහ කාය ආශාව. ඉතින් වාඩි වෙනකොට වඳින්න ත්‍රිවිධ රත්නයේට මගේ කාය සහ ජීවිතේ පූජා වේවා. ජීවිතේ තියෙන්නේ තියෙම්වා. සම් නහර ඇට ඉතුරුන්නේ ඉතුරු වේවා. මස් ලේ වියලෙන්නේ විලේවා කියලා සරුවචන් වහන්සේ චතුරංග සම්මන්නාගත වීදී කෙරුවේ. අපිට මං හිතන්නේ එච්චර දුරට යන්න පුළුවන් කියලා අඩු ගානේ මතක තියාගන්න මේ සියලු බය සහ සංකාවල් කයට සහ ජීවිතේ තියෙන ආසාවල්. ඒක කියන්නේ සද්ධාවට කරන උප්පණ්ඩරයක් විහිළුවක්. අහා මේ සද්ධාව හාසියට ලක් කිරීම. ඒ නිසා ඒක නැති කරන අදහසින් චිත්ත මාත්‍රයක් උපදවා ගන්න වාඩි වෙනකොට මගේ කය සහ ජීවිතය පිළිබඳ ආසාව මගේ කය සහ ජීවිතය පිළිබඳව මට තියෙන මේ බැඳීම මම බුදුන් පූජා කරනවා. ධර්මයට පූජා කරනවා සංඝයට පූජා කරනවා කියලා ආනාපානෙ කරගෙන යනවා. එතකොට මේ මරණානුසතිය ගැන කතා කරන්න එනෝ කියන්නේ ඕනේ නෑ. ආනාපාන සතිය ප්‍රසවාසයේ කෙලවර කියන්නේ මරණය තමයි. හොඳට ආස්වාද ප්‍රසවාස බලනකොට මරණානුසතිය සිද්ධ වෙනවා. ඒ නම දෙන්නේ නැතුවට. දැන් හොඳට ප්‍රසවාසයක් කරනකොට අන්තිමට නිකන් බලන්න. ආයෙ ප්‍රසවාසයක් කරනකොට අන්තිමට නිකන් බලනකොට ඔය මරණානුසතිය බොහොම සක්‍රීයව සිද්ධ වෙනවා. කරන්න බැරි මොකද එතෙන් යනකොට බයයි. එතෙන් යනකොට චකිතයි. එතෙන් යනකොට ඒකාකාරී ගතියක් නිකන් උසෝල විසිකරන ගතියක් එනවා. ඒ වෙලාවට අධිෂ්ඨානය ගන්න කියනවා මම කාය ජීවිත දෙක පූජා කරලා තියෙන්නේ බුදුන්ට කියලා කාය ජීවිත নিরপেক্ষ භාවය කියලා තමයි මේකට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරලා තියෙන තමන් ළඟ තියෙන ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්න නම් එන්න එන්න කාය ජීවිත নিরপেক্ষ කරන එක තමයි කෙටි උත්තරයක් වශයෙන් මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. සමායයට අපේ හැමදෙරෙක්ේ තියෙනවා මේ මරණය අභියස සිටන පියාව නිතර සිහිපත් වේ. ඒයි සිත විසිරෙනවා කියන එක. අභියස සිට අභියස පියා මරණාසන්න වෙන්නේ පියාව මතක් වෙනවා භාවනා කරද්දී. එතකොට හිත විසිරෙනවා කියන එක හේතුමා. තමන්ගේ මරණය නෙවෙයි. නෙවෙයි. මේ මේ වචනේ මට ඇහුන්නේ ඒ කොයි එක වුණත් වර්තමානයේ හිත නැහැ. අතීතේ තියෙන්නේ වෙන කෙනෙක් ළඟ තියෙන්නේ වෙන තැනක් ළඟ තියෙන්නේ. ඉතින් ඒතකොට ඒ කියන්නේ මේ මම දැන් මෙතන කියන එකට විරුද්ධාර්ථයක් ඉතින් ඒක අනිවාර්යයෙන්ම හිත විසිරෙනවා. ඉතින් ඒක මට ඕනකමට විසිරෙනවා නම් මට කියතයි මට තාත්තට ඇත්තටම ආදරයක් තියෙනවා කියලා. මට ඕනේ නැහැ විසිරෙන්න. ඒ කියේදී විසිරෙනවා නම් ඕකට තාත්තට ආදරය කියන්න බෑනේ මේක හිතුවක් කරගමන්නේ. මට ඕන කරලා තියෙන හිත දැන් මෙතන තියෙන්න. ඉතින් ඒ දිදී ඒ හිත යාගියොමනාවට ඇබ්බැහියට ඒ යනවනම් මේ තාත්තගේ ආදරේට මගේ කන් නෙවෙයි ඒක කාගේද ආදරයක් නෙවෙයි. මගේ කන් දෙන්න ඕනේ මූල කර්මත්තාන්ට නේ. ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මට තියෙන ඇත්තට මෙතන ඉඳලා තාත්තත් එක්ක ඉන්න එක නම් ওই කාමරේ ඇඳ කාට හරි දීලා ගෙදර යන්න. ඒක තව කවුරු හරිලා භාවනා කරනවා. එහෙම කන්නේ මම දන්න යෝගාවචරයට එහෙම කන්නේ නමුත් ඒතියෙදි යන්න ඕන ඕකට ඕකට ආදරේ කියන්න බෑනේ ඒක මේ මාවේ මගේ ශරීරේ වෙන කාගේද න්‍යාය පත්‍රයකට වැඩ කරන ඒකට බුදුරජාණන්සේ දන්න නිසා කියන්නේ ඔබ සද්ධාව පිටලා ආධුනික මනසක් ඇති කරන සීලෙ මෙනේ කරලා ආයෙත් මම දැන් මෙතන කියන එකට ඔය තාත්තා මැරෙනවා කියන හිතන්නකෝ අනේ මැරෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ මැරෙනොත් අම්මල්ලනවා අම්ම නැත්නම් ඊළඟ කනලට මොකක් හරි අල්ලගෙන පටලවා ගන්න ඒකට ලයිස්තුව කෙලවරක් නැති ලයිස්තුවක් අපිට තියෙනවා ඒක නිසා ඔය ලයිස්තුව ඔය කේස් එකකින් ඇති වැඩක් නෑ කෝකෙන් හරි වර්තමානයේ හිත පිට පන්න එක තමයි අපිට වෙලා තියෙන දුක. ඒකට ගියෝ සැලෙනවා. වර්තමානයේ හිතේ හිටියොත් හොඳයි. නමුත් අපේ වුණාට හිතින්නේ නැහැ. ඒ නිසා කොයි එකත් මාර පාක්ෂික දේවල් නැත්නම් හිත කෙලසෙන දේවල් පුල්ලුවන් තරම් බලන්න නික්ලේශී චිත්තක්ෂණ වැඩි වැඩියෙන් ඇතිකරන නවක මනස ආධුනික මනස අය කා ජීවිත নিরপেক্ষ භාවයේ පිළිබඳව බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පූජා කිරීම ආදී ක්‍රමවලින් පුළුවන් තරම් චිත්තක්ෂණ ගොඩ දාගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ සිට භාවනා කරනකොට හුස්ම රැල්ල නැති වී යන බව දැනුණාට පසු නිින්දත් නැති නිින්ද වගේ කාලයක් මට නිතර මතුවෙනවා. මෙපමණ කල ඒ මොහොතේදී නාම රූප ස්කන්ධ ආයතන ආදී මෙනෙහි කරමි. එවිට හොඳට අවදි වී සිටිය හැකිය. ඊයේ කමඨාන් සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ කීවානේ නිින්ද වගේ කාලය ආවම නැවත හුස්ම රැල්ලට හිත යනවා නම් ඒ භාවනාවේ ප්‍රගතියක් කියලා. එම නිසා ඊයේ මම පරියන්කේදී නිින්ද වගේ ආව මොහොතේදී දිගටම එහෙම හිටියා. හිටපු ගමන් අවදිවීමක් ආවා. මුළු ශාලාවේම ලයිට් දාලා වගේ හොඳට සිහිය තිබුණා. පැය තුනක්ම ඒ අවදි මොහොතේ සිටියා. සිත හුස්ම රැල්ලට යනවා ආපහු නැති වෙනවා. මට ඇස් හරින්න වොමනාවක් උනේ නැහැ. මම මෙයට ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියලා හිතුවා. සමහර වෙලාවට මේ කාලේදී මග සමාවෙන මේ කාලේදී මගේ ඇඟ සමහර වෙලාවට හොඳටම තද වුණා. ඊට පස්සේ බැලුමක් වගේ පිම්බෙන්න ගත්තා. පිපිරෙයි කියලාත් හිතුණා. බය වුණේ නැහැ. ඒ අවදි මොහොතේ එළි වෙනකල් ඉන්න පුළුවන් කියලා හිතුණා. ප්‍රශ්නය ස්වාමින් වහන්සේ මම ඉස්සර කරපු විදිය වැරදිද? ඊයේ සිටි අවදි මොහොත මොකක්ද? ඒ ඇත්තට මේක තමයි අවස්ථා දෙක මුණ දීලා තියෙනවා. මේ දෙකෙන් කොයි එකේද ආතතිය අඩු කොයි එකේදීද අසහනෙ අඩු කියන එක තමයි නිවැරදි ක්‍රමය. අපිට ළඟම තියෙන ditta ධම්ම වශයෙන් සුඛේ තමයි අපි ළඟ තියෙන ආතතිය, අපි ළඟ තියෙන අසහනය අඩු වෙන මේ සමබරතාවය තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් මේ දෙකෙන් කොයි එකටද හිත අඩු ආතතියක්, අඩු අසහනයක්, අඩු කෙලස් ප්‍රමාණයක් තියෙනවා කියන එක තමයි ප්‍රතිපදාව වෙන්නේ. නැතු වාක්‍යයක් කියවෙනවා ඔබ වහන්සේ කමටහන් සුද්ධ කරනලාට මේ විවිකේදී වෙලාවේ ආනාපානෙ බලන්න කිව්වයි කියලා මගේ නම් එහෙම අදහසක් තිබුණේ නැහැ. මම නැවතත් මතක් කරනවා ඉස්සලා කලින් කියවෙකේ සැකනම් පමනක් මූල කර්මස්ථානේ බලන්න. නැත්තම් එන ඕන දෙයකට ඉඩ දෙන්න. ඒක මට මේ වැඩ පිළිවෙල නිසා මට හතර සැරයක් කියන්නේ ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට යනපාර සැකනම් විචිකිච්ඡාව තියෙනවනම් සැලෙන මනස આવොත් විතරක් අපි මූල කර්මත්තානේ පොඩ්ඩක් අත කාලා බලනවා විශ්වාසය ඇති කරගන්න. හැබැයි කාලේනාසී වීමක් ඒක. එහෙමත් නැතුව සැක නිස්සද්ද වෙන්නේ නිස්සද්ද වයන් ඇවිස්සෙන්නේ ඇවිසියන් හුදකලා වෙන්නේ හුදකලාවයන් ගැවසෙන්නේ ගැවසියන් දෙකටම සමහිත දාන්න පුළුවන් නම් කෙටිම මාර්ගේ භාවනාවක්. ඉතින් ඒකෙදි අමාරුයි අපිට අර බැරිකම නිසා තමයි අපි කියන්නේ සැකනම් විතරක් මූල කර්මස්ථානේ ඇසුරු කරන්න. නෑනේ ඊටත් වැඩිය ඍජු ගමන. හැබැයි ඒකට ඊටත් වැඩිය ලොකු විශ්වාසයක් ඕන. ලොකු පෞරුෂත්වයක් ඕන. ලොකු යොන්සමන්ස්කාරයක් ඕන. ඒක හුඟ දෙනෙකුගේ නෑ. මම නෑ කියලා නැති වේවා කියන එක නෙමෙයි කියන්නේ. තියෙනවා නම් ඒක තමයි සෙල්ලක්කාරම ක්‍රමය. ඍජුම ක්‍රමේ නිවනට. අපි හරීම සම්ප්‍රදාන කුල જાතියක්. හැම වෙලාවෙම හෙට්ටු කරනවා. හැම වෙලාවෙම කිරනවා. මනිනවා. ඉතින් හැම කිරන මනින හැම වෙලාවෙම කාලේ නාස්ති වීමක් වෙනවා. ඒව මේව වෙනම කිර කිර ඉන්නපන් උඹට සැකනම් මූල කර්මස්ථානයේ විතරක් අල්ලපන් කියන එක ਸਰවචන්සගේ ඍජු උපදේශයක්. ඒත් අල්ලන්න ඕනේ සැකනම් විතරයි කියන එකයි කියන්නේ මම මෙච්චර කතා කරේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආධුනික භාවනා යෝගියෙක් වෙමි. ඊයේ දිනේ භාවනාවේ යෙදෙන විට කොතෙක් උත්සාහ කළද සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි විය. හුස්ම ගැනීම සහ පිට කිරීම ආයාසයෙන් සිදු කෙරිනි. අද දින භාවනාවේ යෙදෙන විට හුස්ම ගැනීම පිට කිරීම ආයාසයක් නැතුව සිදු කිරීමට හැකිය. සිත විවිධ අරමුණු කරා යාම අඩු වී ඇති බව දැනේ. නමුත් මට හුස්ම ගන්නා විට එය වදින හෝ පිට කරන විට වදින ස්ථානයක් තාම නොදැනේ. භාවනාවේ ඉදිරියට යාමට මා තවදුරටත් කළ යුතු දේ කරුණාවෙන් පාදා දෙන්න. ත්‍රිවන් සරණයි. ආධුනිකෙක් වශයෙන් හොඳයි. ඒ කියන්නේ අපි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපිට තේරෙනවා මේ කිසිම භාවනාවක් නැති වෙලාව වෙලාවට ස්වභාවයෙන් කරන හුස්මත් ආයාසකට වෙලා අවුල් වෙන්න ගන්න. ඉතින් උඟ දිනුල හිතනවා මේ මේකද භාවනා කරන්න කිව්වේ වෙන මොනවක් කරන්න දෙයක් නැහැ. මේ ඒකට හිත යොදන්න ගියොත් පොළවේ ඇවිද ගන්න බැරි වෙනවා හුස්ම ටිකවත් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔන්න පුරුදුලා පුරුදුලා ආය අනායාසයෙන් භාවනා කරන්න යනකොට මේක ලොකු සාර්ථකත්වයක් ලොකු ළඟා වීමක් මොකද මේ භාවනාවට ගිය ගමන්ම ඒ ස්වභාවික දේවල් පවා අස්වාභාවික තත්ත්වයට පේන මේ ප්‍රතිඵල අපේක්ෂාවේ වැඩිකමට වෙන වැඩක්. ඉතින් ඒ විදිහට භාවනාවට හිත යොදන පළවෙනි වෙලාවේ සබකෝල කෝඩු ගතිය එන නිසා සරුවත්නන්සේ දේශනා කරනවා මර ඇඳේදී භාවනා කරන්න පුරුදු වෙන්න බෑ. වයසට ගියාට පස්සේ භාවනා පුරුදු වෙන්න බෑ. ලෙඩ වුණාට පස්සේ භාවනා පුරුදු වෙන්න බෑ. පුරුදු කර භාවනාවක් තිනෝ තුම්පොලේ වැඩ ගන්න පුළුවන්. නිසා පුරුදු වෙන්න බෑ. දැන් මෙතන පේනවා පුරුදු වෙන්න හොඳ වෙලාවක් තිබුණා මට සබකොල වුණා දැන් අනායාස වුණා. දැන් බලන්න තියෙන්නේ මේ අනායාසව බාන භාවනාව කොච්චර වෙලා වැඩි වෙලාවක් කරන්න පුළුවන්ද කියලා. ඒකේ කාරණා තුනකින් සතුටු වෙන්න පුළුවන්. තුනම නෑයි කියලා ප්‍රශ්නයක් නෑ. එකක් තිබුණත් ඇති දෙකක් තියෙනවනම් වඩා හොඳයි. තුනම තියෙනවනම් ඊටත් වඩා හොඳයි. එකක් තමයි මම සද්දක වේදනාවක හිතවිල්ලක නෙමෙයි ආනාපානෙ ඉන්නේ කියන දැනීම. ඒක ලකෝම පිරිසිදුවකින් තේරෙනවා. මම ඉන්නේ අනායාසින් හරි ආයාසින් හරි ආනාපානෙ. සද්දේ කහනව නෙවෙයි, වේදනාවක් විඳව නෙවෙයි, හිතනව නෙවෙයි. කියන්නේ අපි ආරක්ෂක භූමියට ඇවිල්ලා. දෙක මේ ආනාපාන වැඩපිළිවෙල ශරීරයේ සිද්ධ වෙන්නේ කොතනද කියලා තේරෙනවා. ඇත්තට වහගෙන ඉන්නකොට මේක සිදුවෙන්නේ උඩුකයේද යටි කයේද එහෙම නැත්නම් ශ්වසන පද්ධතිය යටම කෙලවරේ උදරච්ඡදයේද උදරේ පිම්බීම හැකිලිම නැත්නම් උඩම කෙලවරේ නාසිකාග්‍රයේ උඩුතොලයේද තේරෙනවා. ඉතින් අර ආනාපානී ඉන්නවයි කියන එකට අමතර ලකුණක් තමයි හැපෙන තැන. ඒක හයිඩ්‍රඩිසියු හොඳ තොරතුරක් ප්‍රගතිය. මේ දෙකම තියෙන කෙනාට සමහර විටක තේරෙනවා ආස්වාසිනේට ප්‍රසවාසිනේ නැහැ කියලා. ප්‍රසවාසයේ නෝට ආස්වාසේ නැහැ. ඉස්සලන් තියෙන්නේ ආනාපානේ නෝට සද්ද වේදනා හිතවිලි නැහැ. සද්ද වේදලා හිතවිලි තියෙනකොට ආනාපානේ නැහැ. ඊට පස්සේ තේිනවා ආස්වාස කරන කිසිම විලාක ප්‍රසවාසේ නැහැ. ප්‍රසවාසයේ න ආස්වාසේ නැහැ. එතකොට ඉතින් අහන්න බුණා එහෙනම් ප්‍රසවාසයේමයි මේක ආස්වාසේ නෙවෙයි කියන්නේ මොකද්ද ලකුණ? දැන් ඔන්න ප්‍රසවාසය ආස්වාසේ නෙවෙයි මොකද්ද ලකුණ? එතකොට යාර කියන්න බුණා ආස්වාස කරන ලාය මේ මේ මේ මේ ලකුණු තියෙනවා. ඒක ප්‍රසවාසය නෙවෙයි කියලා එකෙන් ඔප්පු කරනවා. ප්‍රසවාසය අපා මේ මේ ලකුණු ටික එනවා කියලා අර ආස්වාස් ප්‍රසවාස දෙක අතර සංසන්දනය එලහරකයි මීහරකයි වගේ වෙන් වෙනවා. ඉතින් මේක තමයි ආධුනිකයන්ට බලන ඉහළම කෙලවර. ඒක එකක් තිබුණත් ඇති. එකක් තිබුණා සතිය ලැබෙනවා. එකක් තිබුණොත් සාමාන්‍ය පාස් එක හම්බ වෙනවා. දෙකක් තිබුණා ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. තුනක් තිබුණොත් ඩික්ටින්ෂන් එකක් හම්බ වෙනවා. එකෙකුට 100 100 ගන්න බෑ. ගන්න ඕනකමකුත් නැහැ. අවුන 70 හම්බෙච්ච ගමන් සම්මාන සහතිකයක් හම්බ වෙනවා. තව ලකුණු 30කට මැට්ටා. ඒ උනත් ලකුණු හම්බෙලා සම්මානෙකුත් හම්බෙලා. උසි විශිෂ්ට සම්මානයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ එකක් ලැබෙන කාර්ය කියන්න පුළුවන් නම් මට ආනාපාන ඉන්න බව තේරෙනවා. සද්ද වේදනා හිතෙන්නේ නැහැ. හැබැයි මට හැපෙන තැන තේරෙන්නේ නැහැ. දෙක යන වෙනසක් තේරෙන්නේ නැහැ කියලා perfect. අනිවාර්යයෙන්ම කියතයි මෙයා ඉස්සරහට මේක අගයගෙන ඉස්සරහට ගිය ගමන් ටික වේලාවක් බලන් හිටියොත් හැපෙන තැන වසන් ගන්න බැරි විදිහට මතුවෙනවා. තව වේලාවක් යනකොට මේ ආස්වාසයම ප්‍රසවාසය නෙවෙයි. මේ ප්‍රසවාසය ආස්වාස නෙවෙයි කියන වෙනසත් වසංගන්න බැරි විදිහට එනවා. ඒකට පියවරෙන් යන්න ඕන. එනිසා මේ ටික ආධුනිකයෙකුට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් කියලා කියනවා. මේ ටික කීත හැකි රහත් වෙනකන් මේ පාඩම අමතක කරගන්න එපා. අමතක කෙරුවොත් ආය නරාවලි. මෙච්චරයි ඉගෙන ගන්න ඕනේ පාඩම. මේ අතර මෙතර රස්තියාදු ගහපු හිතවිල්ල අරමුණ සතිය අප්‍රමාදී දැන් මගේ හිත ආනාපානෙ තියෙන එක හිතවිල්ලක් නෙමෙයි සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි ඒක කවුරුත් කියපන්නේ නෙමෙයි මම උපයාගත්ත දේ ඒක අනායාසව සිද්ධ වෙනවා අන්න ওই ටික දන්නවනම් අපි නිතරම ඉන්නේ කෙලස් පැත්තේ නෙමෙයි කුසල් පැත්තේ දක්ෂතා පැත්තේ නිසා මේක සතුට වෙන්න පුළුවන් කියලා කියනවා ගරු ස්වාමීන් වහන්සේ සක්මනේදී අධීර තුනේදීම හොඳින් හිත තැන්පත් වේ නාසයේ බරගතියක් දැනේ මුහුණ සම මතු පිට කටු අනින්නාක් මෙන් දැනේ. ඇතැම් විට කයේ සමබර බවක් නැති සෙයින් සයක් දැනේ. වරහන් ඇතුළ වැටෙන්න යන බවක්. එවිට සක්මන නවතා පරයන්කයට යමි. පරයන්කයේදී පහසුවෙන් කායට හිත ගියද ආශ්වාසය හා ප්‍රශ්වාසය වැදෙන තැන් ප්‍රකට නොවේ. එබැවින් නාසිකාග්‍රයේ සිත පිහිටුවාගෙන සිටිමි. එවිට නාසයේ බරගතියක් දැනේ. හිසේද වරහන් ඇතුළේ නල්ල පෙදෙස බරගතියක් දැනේ. පසුව හිස ලිහිල් වේ. ගරු ස්වාමින් වහන්සේ භාවනා ගමන් මගේ ඉදිරිය සඳහා මෙම මග නිවැරදි දේ කරුණාවෙන් පාදා දෙන සේක්වා. මේකේ පොඩි පොඩි සුසර කිරීම නැත්තම් සකස් කිරීම කරනවා නම් ඒ සක්මනේ අර වගේ තෝන්තු ගතිය ආවට ඇවිද ගන්න බැරනකොට පරියන්කට යන්න හොඳ නැහැ. සක්ම ඉස්ලාම් ප්‍රශ්නය වගේ පැයක ඒක සාමාන්‍යයෙන් තියාගන්න පැයක් Taman සක්මන් කරනවා කියන අදිෂ්ඨානය. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරා සම්පූර්ණ කරගන්න බැරිුණා අපිට තාම හැම සක්මනක් කෙලවරම ආසනයක් තියන්න ඕන. ඉතින් මේ වගේ තෝන්තු ගතියක් කරගන්න බැරි ගතියක් ආවොත් කියනවා එක විනාඩියක් විතර වගේ ආසනේ වාඩි වෙලා ඉරියව් වෙනස් කරලා පොඩ්ඩක් ඉන්නේ කියලා කියනවා අර කඩਿੱතු ගතිය තෝන්තු ගතිය යන්න පරියන්කයට යන්නේ නැහැ. ආයසරය සක්මන් කරනවා. එතකොට එnde end end end ඒක මේ වෙලාවෙත් ගැළපෙන්නේ නැති වෙයි සමහර චෙක් කරන්න පුළුවන් Tamanට සක්මනට හිත ගියා නම් කියන්නේ සක්මනේ හිත බැඳුනන ඒ කියන්නේ වම තිනවා දකුණු තිනවා නාසිකාග්‍රේ හරි ඔය දැන් කියන තොරතුරු ලැබුණා නම් ඕවා තියෙන තියෙන රාග ద్వේෂ අඩු වෙනවා රාග ద్వේෂ අඩු වෙනකොට ඇඟ තෝන්තු නැති වෙනවා ඇඟ වැනෙන්න පටන් අර ගන්නවා අපි මේ ඉද්ද ගැහුවාගේ ඉන්නේ රාගයේ උග්‍ර වීම නිසා ද්වේෂයේ උග්‍ර වෙච්ච තරමට අපි බොහොම පුම්බගෙන අපිට ඕන විදිහට අපි ඉන්නවා. යම් වෙලාවක රාගේ ද්වේෂේ නැත්තම් ඉතී වැක්කේ. ඉන්න බෑ. කඳ ඉස්සරහට නැවෙනවා හැරමිටියක් ගන්න ඕනේ. ඉතින් කබයිරිලා ඊට කමක් නැහැ මොනව කරන්නද කවුරු දකින්නද මා දැන් මාළු වියේ කියලා සින්දුවක් කියන ලොක්ක මොකද කියන්නේ? දැන් ඉන්න බෑ මෙයාට කොහොමඩක්ද මොකද මෙයා දිහා කියලා බලන්නේ නේද? කොහොම හිටියත් ඔච්චරයි. දැන් කාට හරි විහිෙන් දමලා ඉන්න බෑ. ඉතින් ඉඳ ගිය දන වැක්කේනවා. එක පරියන්කත් ඔච්චරයි, හුස්මත් ඔච්චරයි, ජීවිතයත් ඔච්චරයි, සංසාරෙත් ඔච්චරයි. ඉතින් එතකොට අපි පරියන්කට යනවා කියලා කියන්නේ නුසුදුසුම වෙලාව. මේක සක්මනේ පටන් ගත්ත ගේම සක්මනේම ඉවර වෙන්න ඕන. හොඳට බලන්න මගේ හිත මේ හේ බාලා තියෙන්නේ. මට එල්ලේ නැත්තේ බීපු මිනිසෙකුගේ වෙනෙන්න ගන්න හිතේ රාගේ නෑ දැන්. හිතේ ද්වේෂේ නෑ දැන්. ඒකෝර තමයි තේරෙනවනේ දැන් හිත කයට අවිල්ලයි කියලා වැඩේ හරි හැබැයි කය මට ඕන විදියට නෑ. කය මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. අපි ඔය අම්බුලාවේ කරන වෙලාවේදී මම උතන නතර කරලා පිරිසෙන් ඇහුවා දැන් හොඳට තේරෙනවා නම් සක්මන කිරීගෙන යනවා දැන් මේ නිකන් හේ බාලා තියෙන්නේ තමන්ට තේරෙනවා නම් රාගේ නැති වෙලා තියෙනවා. දැන් ද්වේෂේ නැති වෙලා තියෙනවා. අරමුණේ සතිය පිහිටලා තියෙනවා. මොකද කරන්න ඕනේ? හොඳ මහත්තයෙක් කිව්වා ඔකට රාගේ දාන්නේ. අම්මා පාරින වැඩි. මං කෝ එහෙම වෙලාට රාගේ නැත්තම් මගේ ළඟට එන්න මං ටිකක් දෙන්න. මම ළඟ ඕන තරම් තොග ඒ සෙල්ලම් කරනකොට නිින්දෙන්නේ නැහැ. Tamanට තේරෙනවා දැන් අරමුණේ හිත එකතෙන් වේගන එනකොට තෝන්තු නැතු වෙනවා. පරියන්කෙත් වෙනෙන්න පටන් ගන්නවා දඟලන්න පටන් අර ගන්නවා ද්වේෂෙත් එන්නේ එතකොට මේක නිකන් වැක්කිරෙන්න ගන්නවා නිකන් වැලගෙඩියක් වගේ වැලමදුලක් වගේ හිස්මල්ල කෙලින් තියන්න බෑ. එතකොට තමන් කලබල වෙනවා වෙනුවට දැන් බුදුන් හරි ගිහිල්ලා නේ තියෙන්නේ අරමුණ වැඩ කරන නිසා ප්‍රධාන කෙලෙස් දෙක කැපිලා තියෙන්නේ. මේක දන්නවනම් ඉරියව් මාරු කරන්න හොඳ නැහැ. අරමුණ මාරු කරන්න හොඳ නැහැ. ඥාන උකට දාන්න යනකොට ගත්ත ක්‍රමයටම තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. දැන් යන්නේ දැනගෙන. දැන් දන්නවා මේ මේ අවුරුදු 2600 ඊට පස්සේ මං වගේ නරපණුවෙක් භාවනා කරනකොට මේ සුළු වේලාවක මෙන්න රාගය නැති වෙන මේ අත්දකින්නවා මම. මේක පශ්චාත්තාප වෙන්නවක්වත් නඩු දාන්නවක්වත් දෙස් දෙන්නවත් එකක් නෙවෙයි. හොඳට ටෙස්ට් කරලා බලන්න මේ රාගය නැතිවීම නිසාද, ද්වේෂය නැතිවීම නිසාද, සතිය පිහිටවීම නිසාද කියලා දන්නවනම් ඒක ලොකු ප්‍රගතියක, ලොකු කඩයිමක, ලොකු ප්‍රගති පරීක්ෂණයක ඉදිරි ගමන. හැබැයි එතෙන්දී යෝනිසමනසිකාරය නැත්තම් එතනදී සම්මාදිටිය නැත්තම් ඒ හැමදාම උතන කරකැවි කරකැවි ඉන්නවා. අතෙන්ද කිට්ටු වෙනකොට නැගිටලා වෙන ඉරියව්වකට යනවා. ඉතින් හොදෝද මඩි දැමගේ කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දි තියෙන්න ඕනේ සෙල්ලක්කාර ගතියක්, කඩාගෙන යන ගතියක්. මේ ඕන දෙයක් වෙච්චාම මම ඉරියව් මාරු කරන්න යනවා. එතකොට එනවා සමාඩ බුද්ධුම අවදි ගතියක් හැම වෙලාවෙම නම් එන්නේ නැහැ. සමහරට එහෙම වැටිලා නැගිටිනවා වැටිලා නැගිටිනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක පාරට එනවා නිකන් පුදුම අවදි ගතියක්. හොඳටම දන්නවා දැන් රාග ద్వේෂ තොර දෙකෙන් තොර අවදියක් කියලා එකක් එනවා. මෙතෙක් කල් තිබුණේ අපි රංගපාන අවදිය. කියාපාන අවදිය. මවාපාන අවදිය. එහෙම නැත්නම් භූමිකාව අනුව රංගපාන අවදිය. මේක දෙකක් තුනක් ගියාට පස්සේ නැගිටලා එනවා. රාගෙන්තර ද්වේෂෙන්තර හොඳ අප්‍රමාදයෙන් යුක්තව සතියෙන් යුක්තව අවදි භාවයක් ඒකට කවදාකවත් දෙන්න බෑ අතරමඟදී ඉරියව් මාරු කරනවා නම් අතරමඟදී තට්ටු මාරුවට යනවා. ඉතින් ඒ නිසා ඒක භාවනාවට කල්ැතුවම සූදානම් මනසකින් යන්න ඕනේ. එයා නටන නටන පදේට අපි පද ගහන්න යන්නේ ඔබ මම ගහන ගහන පදේට උඹ නටපන් කියන්නේ හදාගෙන යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාවට නවකෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි පරයන්කේදී හුස්ම රැල්ල කෙරෙහි බලා සිටීමට උත්සාහ ගතිමි. මුලදී සිත පිට යාම නිතර සිදු වුණි. දැන් ක්‍රමෙන් අඩු වී ඇත. හුස්ම රැලි ගණන් කිරීමේදී සිත පිට යාම අඩු විය. මුලදී හුස්ම රැලි 20ක් 25ක් වනතුරු සිත පිට ගියේ නැත. දැන් ඊට වඩා දිගට පුළුවන්. හුස්ම රැලි ගණන් කිරීම වරදක්ද? අනෙක සතිය යන්න මාහට හොඳට පැහැදිලි වුවත් සමාධිය යන්න පැහැදිලි නැත. සමාධිය මුල් කරගෙන ආනාපානය වඩනවා වැරදි බව ඔබ වහන්සේගේ උපදෙස් වල අසා ඇත. සමාධිය යනු කිසිවක් නොදැනීමයි යනු මගේ හැඟීමයි. එය නිවැරදි කර සමාධිය මදක් පහදා දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේගේ අදිෂ්ඨාන කරන බෝධියකින් නිර්වාණ අවබෝධය වේවායි පතමි. මුල් ටිකේ හිත පිට යෑම පොදුවේ බාර ගන්න කාගෙත් තියෙන එකක් කාටවත් කියා ගන්න බැරි කමයි තියෙන්නේ. ඒක නිසා මේ <coughs> කැලේ හිටපු මීහරකෙක් ගෙනාවු ගමන් නගුල බැඳලා හාන්න ගන්න බෑ. ඌ කැලෙන් එළියට ගත්ත ගමන් කුළු ගති පානවා. ඒක ඕනෙම කුළුමී මැග්ගේ හැටි. ඒක දන්නේ භාවනා කරපගෙන විතරයි. භාවනා කරපනේ ඒක නෑ හිතන්නේ නෑ නෑ මීහරකයි හයිය තියෙන ගෙනාවු ගමන් ඌක ගෙනාවු ගමන් නගුල බැඳගත්තොත් හරි කියලා. ඌව කරන්න බෑ. ඌ ගමඩ පුරුදු කරන්න ඕනේ, කීල කර කර ගන්න ඕනේ. ඒ වගේ හිත අරමුණට දාපු ගමන් අර හිත පිට යන ගතිය වැඩි වෙනවා. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. ඒකට සතුට වෙන්නත් බෑ. නෝ කනකාට වල වැඩක් නැහැ. ඒ තියේදී සරුවචනanse දෙනවා මධ්‍යස්ථ අරමුණක් අර මීහරක ගැට ගහන්න කණුවක්. මේ වරපටක් දෙනවා. මේක ගැට ගහපා. ඌ ඉතින් බෙල්ල කඩන්න නටන බව හැබෑව. නමුත් අන්තිම නටනට හෙම්බත් වෙලා අර කණුව මුලමයි ලගින්නේ. ඒ වගේ ටික ටික ওই පිට යන ගතිය නතරලා තැම්පත් වුණාට පස්සේ ඒක සඳහා මෙනෙහි කිරීම කියලා එකක් තියෙනවා. ආස්වාසලාදී ආස්වාස ප්‍රසවාසලාදී ප්‍රසවාස කියලා නංගඬ ගහන වගේ පන්තියේ මෙනෙහි කිරීම. දෙක ඊට පිට යෑම වලින් තොර ආස්වාස ප්‍රසවාස ගණන් කිරීම. ආස්වාස ප්‍රසවාස එකයි ආස්වාස ප්‍රසවාස දෙකයි ආස්වාස තුනයි. ඉතින් ඒ ගණන් කිරීම කරන්නේ හිතවිලි බහුල චරිතයට විතරයි. මේ සද්ද වලින් කරදර වෙන එකනට හෝ වේදනාව වලින් කරදර වෙන එකනට නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක සාමාන්‍යයෙන් ගණනා පුසනා අනුබන්ධනා ඨපනා ආදී වශයෙන් බුද්ධඝෝසාචර්ය වංශය දක්වලා තියෙනවා ගණනා ක්‍රමය. පසුකාලීන ආචාර්යවරු කියනවා හිතවිලි වැඩි කෙනාට හොඳයි කියලා. ඒ වුණත් ඒකේ 5 10ත් අතර ගානකට ගිහිල්ලා ආපහු බිඳුවට එන්න කියනවා. එක දිගට ගණන් කරන්න යන්න එපයි කියනවා. එතකොට ගණන්නට හිත බැඳෙනවා. ඒක බාධා වෙනවා. ඒක නිසා එකේ සිට 5 දක්වනවා ආයකට එනවා. නැත්නම් එකේ සිට 6 දක්වනවා එකට එනවා. එහෙමම 15 10 අතර ගානට ගිහලා ආපහු ගන්න කියනවා. එimhe චක්‍ර දෙකක් විතර කරකවනකොට හේතුවිනතර වීම මේම සිද්ධ වෙනවා. එතකොට 100 අමාර ගණන් ඉලක්කම් දෙකේ තුනේ හතර ගණන් වලට යන්න ගියොත් ගාන හිත තබා ගැනීම අපහසුකම නිසා මේ භාවනා සරලකම නැති වෙනවා. ඉතින් ඒ උපක්‍රම දෙක පළවෙනි කොටසට ප්‍රශ්න වශයෙන් ගන්න මේ සමාධියයි සතියයි දෙකේ අතර සම්බන්ධතාවයේ දැනගත් එක වැරදි නෑ සතිය තියෙනවනම් සමාධිය තියෙනවා කියන එක විතරයි දැනගන්න ඕන. එහෙම නැත්නම් අඛණ්ඩ සතිය තමයි සමාධිය කියන්නේ. ඒ නිසා සමාධියට සැලසුම් කරන්න යන්න එපා. Tamanට පුළුවන් තරම් අඛණ්ඩ සතිය තියාගෙන ඒතොර සමාධිය ලැබෙනවා. එහෙම නැතුව මේ සමාධිය සතිය වෙන් කරලා දෙන්න ගියත් නැතත් පොදු භාවනා කරන හැම කෙනාම කොල්ල කුඩු ගහන්න කැමති වගේ සමාධියට කැදරයි. ඒක ඒක කාගෙත් තියෙන එකක්. ඒ නිසා ඒකට තවත් ඉනිමම් බඳින්න ඕනේ නැහැ. මේ පණින රිලවට මේ නිසන් වනේ අපි හොඳ ප්‍රතිපතාවක ඉන්නවා. සමාධිය සඳහා නෙවෙයි භාවනා කරන්නේ සතිපට්ඨානය සඳහා සතිය දිගට යනකොට අතවාසියක් විදිහට සමාධිය ලැබෙයි. ඒක තමන් ඉගෙනගෙන තිබුණාට මෙහෙ මෙහෙුනේ නැතුණට ප්‍රශ්න නැහැ. ඒ නිසා දෙවෙනි කොටසෙන් මම ඊට වැඩිය විස්තර කරන්න යන්නේ මොකද එතකොට සබාව නොමග යනවා. ඒ නිසා ශක්ති ප්‍රමාණේ සති මාත්‍රාව වරින් වර සතිය පිහිටීම ඊට පස්සේ අඛණ්ඩ සතිය පිහිටවපු සතිය දිගට පැවැත්වීම දෙක වැඩෙනවනම් මුල් කොටසේ කියපු විදිහට නබෝ කලකින් අවශ්‍ය කරන සමාධිය ලැබෙයි ඒ මතින් අපි යනවා ඊගා ප්‍රශ්නට ගත්තර ස්වාමීන් වහන්සේ මම ආධුනිකයෙක්මි පරයන්ක භාවනාව වැඩි යුතු අයුරු පියවරින් පියවර පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම හිතුවා ඊයේ ඔයගේ ප්‍රශ්න මතුවේයි කියලා මොකද ඊයේ තමයි මම මතක් කරේ දීපු උපදේශපන්තිය පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒක නමුත් මේකේ පේන්න තියෙන විදිහේ මූලික උපදේශපන්තිය අහලා නැහැ වගේ මට පේන්නේ. ඒ නිසා මේකේ නම් මේ මූලික උපදේශ අහලා තේරෙන්නේ නැතුවද කතා කරන්නේ. එහෙම නැත්නම් නැවත අහන එක ඕනයි කියන එකද කියන්නේ මන් දන්නේ. පියවරෙන් පියවර තමයි මන් දන්න ක්‍රමයට මූලික උපදේශපන්ති දුන්නේ. ඉතින් ඒක නිසා අපේ සාමාන්‍ය චාරිත්‍රයක් තියෙනවා. gedara යනකොට හැම කෙනාටම ඒ මූලික උපදේශ පන්ති පහයිද CD එකක් දෙනවා. ඒක කොච්චර සරයක් ඇහුවා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් Tamanට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න සුජිත්ගෙන් හරි රෙජිගෙන් හරි ඒකට ඒගොල්ලෝ ඒ දෙවෙනි සැරේ අහන්න ඕන කෙනාට අහන්න දෙයි. ඒක ලියලා තේරෙන්නේ නැති කොටස තියෙනවා මිසක් මම මුලින් ඉඳලා ආයෙ කියන්න ගත්තොත් එහෙම ඒක ස්වභාවේ කාලේ නාස්ති කිරීමක් වෙනවා. ඉතින් මගේ පැත්තෙත් ඒක සත්කාරයක් විදිහට කරලා ඉවරයි කියලා හිතන් තියෙන. ඒ නිසා මේ මං කියන දෙයට අමතරව දෙයක් නම් බලාපොරොත්තු වෙන්නේ කරුණාකර අත උසලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ නැත්නම් නැවතත් මූලික උපදේශ පන්ති අහලා වැඩට බහින්න නැත්නම් වෙන්නේ මොකද්ද? මේ රිට්‍රීට් එක අපි හෙට වෙනකොට ඉවර කරනවා නේ. දවස් 10 රිට්‍රීට් කළා අන්තිම දවසේ කියනවා ස්වාමීන් වහන්සේ අපි හෙට යනවා. යන්න ඉසලා කමටහනක් දෙන්න බැරිද? අනේ අර හිටපු දවස් 10 වහකෑම නම් හොඳයි කියලා මට හිතෙනවා. අන්තිම දවසේ ස්තුති කරන ගමන් කියන අම්මපතු ආමින් වාතා හිටගෙන බුදු වෙනකොට බුදු අම්මේ මෙහෙම පිං කඳක් හරිසෝ හරිසෝ හරි මම මේ යන්න ඉස්සලා කියන්නේ කමටහනක් දෙන්න බැරිද ඉතින් මට හිතෙනවා මොකද්ද මේ නටපු නාටකම කියලා ඒකයි පළවෙනි දවසේම කියන්නේ කරුණාකරලා කමටහන පිළිබඳ සැක තියෙනවා මේ ගත කරන දවසට කරන ගෞරවයක් විදියට ඒක පොඩ්ඩක් පිරිසුදු කරගන්න ඒක මොකද ඒක හරි ගියේ නැත්නම් ඒක අපේ මේ මේ නිස්සන්න වනේ කෙටිච්ච සත්කාරය වෙලා නැහැ. අපරාධනේ කායෝනත් දවසක් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒක නිසා නැවත මූල කර්මස්ථානට අහන්න දෙන එක තමයි මම මේකට දෙන සම්ප්‍රදාන කුල උත්තරේ. ඒක සඳහා මේ වෙලාවේ කිව්වේ නැත්නම් මේ දෙපොළගෙන් කාට හරි කියන්න කීප දෙනෙක් ඉන්නවනම් අපේ වැඩමුළු සංවිධායකාවට කියන්න සකස් කළ දෙයි. ගත්තර ස්වාමින් වහන්සේ සක්මනේ සිට පරයන්කයට ගොස් දැනෙනවා දැනෙනවා යයි සිහි කළෙමි. එවිට සහැල්ලු බවක් හා ශරීරයේ එකවරම ඍජුව වරණ විතර උඩුකය සිටිසයි දැනුනි. එය මගේ වොමනාමින් සිදුවක් නොව ඉබේම වන බව දැනුනි. තවද ඉහළට යන ගතියක් දැනුනි. එහෙත් සමහර අවස්ථාවල ඍජු උඩුකයේ සමබරතාවයේ බිඳ පසුපසට යයි. නින්දෙන් ගැස්සුණක් මෙන් මෙය නින්දෙන් පිවිදීමක් දැයි නොදැනිමි. එහෙත් නින්ද නොගිය බව නම් දනිමි. තප්පරයකටවත් නිින්ද ගියා යයි සැකය. මෙම අවස්ථාවේද වේදී කුමක් කළ යුතුද? මේක සාමාන්‍යයෙන් ටිකක් කල් භාවනා කරනකොට කරන කෙනෙකුට වෙන එක එකක් අර සක්මන් කරනකොට Tamanට එන විශ්වාසය නිසා ගිය ගමන්ම ආනපන මෙනේ කිරීමක් නැතුව අපිට කෙලින්ම නිකන් ඉන්න ඉරියව්වට වර්තමාන මොහොතට අර විවේක තණ්ඩේ යන්න පුළුවන් ගතියක් එනවා ඒක අර මූඩ් එකෙන් එන එකක්. ඒ පරිසරයේ තියෙන යෝගාවචරත් එක්කයි ඉන්නේ. ඉන්නේ භාවනා මධ්‍යස්ථ නිසා එනවා. නමුත් කැඩුනොත් එහෙම යන්න බැරි වුනොත් Taman නිතරම දැනගන්න ඕනේ ආදුනිකෙක් වාගේ වාඩි වෙලා දැනනවා දැනනවා කියලා බලලා හරි ගියේ නැත්තම් ඒක හරහා ගිහිල්ලා දැන් ඉස්සරහට ගිහිල්ලා මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා ආය ආදුනිකෙක් වශයෙන් භාවනා කරලා ඒ අනුහිත තැම්පත් වෙන ක්‍රමය මේකේ අමතක කරලා ඒක නිසා එහෙම Tamanට හරිය වෙලාවට නම් ওই ක්‍රමය හොඳයි. නමුත් ඕනම වෙලාවක වරදින්න පුළුවන්. එතකොට Taman ළඟ තියෙන්න ඕනේ ආයන්නේ ආයන්නේ ඉඳලා යන ක්‍රමය. ඒක නිසා කිසිම වෙලාවක පරිසරය Tamanට හිතකර වුණත් අදි탁සීරුවට යන්න එපා. වැටුනොත් ආය නැගිටින්න පුළුවන් මූල ටික. කොහොමද මම දක්වන සක්මනේදී පරියන්කේදී ආස්වාස් ප්‍රසවාස වශයෙන් හෝ ආනපාන වශයෙන් හෝ ඒ රිද්මයානුකූල දෙයට හිත දාලා ආයසරයක් කරනකොට අර කලින් තිබුණ එක ආපහු එන්න පුළුවන්. නමුත් මේ මම මේ මතක් කරන්නේ මූලික සතිය පිහිටීමේ පාඩම් පන්ති අමතක කිරීම නිසා වෙච්ච අභාග්‍යයක් මේකේ තියෙන. ඒ නිසා කොච්චර දක්ෂයෙක් වුණත් ආධුනික මනසක් නැත්නම් නාදිකම්මික විපස්සකයක කළ යුතු දේ වැටුණාට අවුල් වුණාට හැලහැප්පුණාට පස්සේ තැම්පත් කරගන්න ක්‍රමයේ අමතක කරන්න එපා. ඒකයි මම කියන්නේ මූල උපදේශ පන්තිය නැවත නැවත අහන්න. එතකොට එහෙම දෙයක් වුණාම ආයෙ ගොඩ ගන්න හැටි දන්න. ඒ නිසා නැවත මුල ඉඳලා ආස්වාද ප්‍රසආසයට හිත දාලා ගොඩ ගන්න ක්‍රමයේ තමයි මේකට දෙන උත්තරේ. ගත්තර ස්වාමින් වහන්සේ අටසිල් සමාදන් වූ කෙනෙකුට දහවල් ආහාරයෙන් පසුව සුදුසු පාන වර්ග මොනවාද? මේ රීතිය කොතෙක් වේලා ක්‍රියාත්මක වේද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක මම හිතන්නේ අපි පත්‍රිකාවක ලියලා තියෙනවා නේ. ඉතින් කොහෙද ඒක ලියලා තියෙන්නේ? පත්‍රිකාව තියෙන්නේ කොහෙද? පැන්ට්‍රි එකේ. ආ ඒක කියවන්න. ඒකට සාමාන්‍ය විස්තරයක් අපි ගත්තේ අපේ රේරුකානේ කරුකටි ස්වාමීන් වහන්සේගේ පොතෙන්. ඒක ප්‍රමාණවත් ගිහියත් අන්න ඒක ප්‍රමාණවත් ඒකත් අරගෙන තියෙන උපසම්පදා සීලේ පොතෙන් ඒ නිසා සෑහෙන විස්තරයක් තියෙනවා. ඒක විවේකීව කියව ගන්නේ. ඒකේ තියෙනවා මම හිතන්නේ අදාළ විසර අපි හැම යෝගාවචරයකම මෙහෙට එන්නේ ඉස්සෙල්ලා මේ පත්‍රිකාව ලැබෙන්න ඕන කියන එක දැන් පිළි අරගෙන තියෙනවා. ඒක නැත්තම් මේ gedara ඉනව කරගන්නවට වැඩිය පව් කරගන්න. මේ බුදුහාමුදුරුවෝ පිළිහිටපු ආනා චක්‍රයක් බාර අරගෙන ආනා චක්‍රේ කඩනවා. ඒක නිකාම් පව් කරගන්න. මට ඕනකමකුත් නැහැ. ඉතින් ඒ නිසා අවංක යෝගාචර ගොඩේන්ට රේරුකාණ ස්වාමීන් වහන්සේලා ලියලා තියෙන එකක් අපි මුද්‍රණය කරලා එලි දක්වලා තියෙනවා. කරුණාකරලා ඒක කියව ගන්න කියලා මම මතක් කරනවා. ලිඛිත ප්‍රශ්න ප්‍රමාණ. ඔව් ලිඛිත ප්‍රශ්න වල સમાප්තයි අපි පැයකුත් විනාඩි 10ක් 15ක් අතර කාලයක් අරගෙන තිනවා. ඉතින් සභාවට විශේෂ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැත්නම් අපි මෙතනින් නතර කරලා අපි යනවා සක්මන් භාවනාවට. ඊට පස්සේ ඔර්ලුසි පැය තුන්වෙනි පැයට අපි එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. එදා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි